අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 153 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවස මේ ඉදිරිපත් වෙලා තියෙන පැය ධර්ම දේශනාව සඳහා වෙන් කරපෑ. එනිසා ශීරුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පාත්තුමු.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 අත්ත අසත් ධම්මාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මුලපිරුවා මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මේ දසුත්තර සූත්‍රයේ හත්වෙනි කාණ්ඩ තහතේ පොතේ තියෙන මේ හාන භාගීය ධර්ම අපි භාවනා කරන්නන් වශයෙන් හැදෑරීම සඳහා. මේ හාන භාවී කියන වචනේ හොඳ වචනයක් නෙවෙයි. මේක පරිහානිය ගැන කතා කරන්නේ බහින කලාව පැත්ත කතා කරන්නේ. ඉතින් ඒ භාවනා කරන කෙනා ඒ තමන් කරගෙන යන වැඩේට එහෙම පරිහානිය පිණිස පිහිටන කරුණුත් අභිවෘද්ධිය පිණිස පිහිටන කරුණු දැනගන්න ඕනේ. මේකේ අභිවෘද්ධිය පිණිස පිහිටන කරුණුවට කියන්නේ විශේෂ භාගීය කියලා. පරිභාන භාගිය කියලා කියන්නේ පිරිහීමට හේතු වෙන කරුණු. තීති භාගීය කියලා කියනවා වෙනසක් වෙන්නේ නැතුව එක තැනම ටැග් ගැහෙන ධර්මයි වගේ ඉතින් ගොඩක් ශාසනයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ගත්ත ලයිස්තුවේ තියෙන හාන භාගීය ධර්ම. ඒ හාන භාගීය ධර්ම හත මොනවද කියලා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් වශයෙන් නගන්නේ. ඒ උත්තර බලාපොරොත්තු වෙන්න නගන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මම ඊගාට කියලා දෙන්නේ මෙන්න මේකයි කියලා මාතෘකාවට හිත නැංවීම සඳහායි කතමේ සත්ත ධම්මා හාන භාගියා. ඊට පස්සේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේම මේ හතම පොකුරක් විදියට ඒක ගොනුවක් විදියට සත්ත අසත් ධම්මා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මම මේ කියලා දෙන්න හදන ධර්ම වලට අහාන භාගයේ ධර්ම කියලා කියන්න පුළුවන් අසත් ධර්ම කියලා කියන්න පුළුවන්. එතකොට සද්ධර්ම අසද්ධර්ම හාන භාගිය විශේෂ භාගිය කියන මේ වචන අපි ඉදිරියට ගන්න මේ සාපේක්ෂතාවයේ තේරුම් ගන්නයි හාන භාගිය දැනගන්නකොට අපි විශේෂ භාගිය දැනගන්න ඕනේ. විශේෂ භාගිය අභිවෘද්ධියට හේතු වෙනවා. හාන භාගිය පරිහානියට හේතු වෙනවා. අසද්ධර්මයේ පරිහානියට හේතු වෙනවා. සද්ධර්මයේ විශේෂ භාගිය හේතු වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ වගේ පිරිසිදු සිල් සමාදන් වෙලා සීල් පිරිසක් එක්ක ඉන්න වෙලාවේදී නරකේ වකතා කරන්න හොඳ නැහැ කියලා අපි මේ හාන භාගිය නොදැන හිටියොත් ගමනට බාධායි. ඒ නිසා අපි ඒකටත් ධර්ම කියලාමයි කියන්නේ. හාන භාගීය ධර්ම අසත් ධර්ම. ඒ නිසා මේ ධර්ම කියන ಪದේ අපි සාමාන්‍ය බෞද්ධයෝ පාවිච්චි කරන හොඳ පැත්තට නමුත් ත්‍රිපිටකයේ කොයි එකටත් ධර්ම කියලා කියන දේ කියන අදහස. ඒ නිසා අසත්පුරුෂ දේ අසත් ධර්මේ. ඒකේ පළවෙනියම සඳහන් කරපු එක තමයි අපි ඊයේ දවසේ මාතුකාට ගත්තේ අසද්ධාව. අසද්ධාව හොතේ කිය. සද්ධාව නැතිකම. ඉතින් ඒ සද්ධාව නැත්තම් අපි මෙතෙන් දෙන්නේ නැහනේ. අපි ඇවිල්ලා තියෙන ලොකු සද්ධාවකින් තමයි. මේ ඉදිරි ගමනට තවත් මේ සද්ධාවේ තියුණු වේතු තැන් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය දියුණු තියුණු වෙන්න ඕන. අන්නේ දියුණු තියුණු වීම නැත්නම් අපේ භාවනාවේදී සක්මනේදී පරියන්කේදී එදිනදා වැඩවල අඩුපාඩුකම් හිටිනවා. ඉතින් අපි ඊයේ කරපු දේශනාවේ සමාලෝචනයක් එහෙම නැත්නම් කෙටි සාරාංශයක් ඉදිරිපත් කළොත් පරියන්කේකදී හෝ සක්මනකදී අපේ භාවනාවේදී දුෂ්කරතාවයක් මතුවෙච්ච වෙලාව. එක්ක අරමුණේ හිත තියාගන්න බැරි කමක් එනවා. එහෙම වෙන නන්නත්තර අරමුණක් නැවත නැවත පේන්න පටන් ගන්නවා. මේ නිසා Tamanට නුරුස්නා ගතියක් පහළ වෙනවා. එහෙම නැත්නම් මවන්නේකට භාවනා කරන්න පුළුවන් වේද කියලා ඒ තැකයක් පහළ වෙනවා. හිත දෙගිඩියාවටපත් වෙනවා. මේ දෙගිඩියාව මේ නුරුස්නා ගතිය මේ සැකේ තමයි අසද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් එහෙම නැ දෙගිඩියාවක් නැ මෙච්චරයි කියලා තන තියෙන කරනවා. වික්ෂිප්ත භාවයකුත් නෑ අනිවිහිත භාවයක් නෑ නොසලින බවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපේ භාවනාවේදී අපට ඉදිරියට යන තියෙන එකම බාධා සැකේ කියලා කියයි. අපි මේ කරන වැඩේ පිළිබඳව විශ්වාස නැහැ. මයිල මේ ගුරුවරයා ගාව හොඳද වෙන ගුරුවරෙක් හොඳද මේ කර්මස්ථානද වෙන කර්මස්ථානයක් හොඳද මේ ක්‍රමේද වෙන ක්‍රමේද මේ භාවනා මධ්‍යස්ථාන නානා ප්‍රකාරයි මේක තමයි කාමී කියන්නේ එකකට එල්ලයක් නැහැ. අරමුණකට එල්ලයක් නැහැ. নানা ප්‍රකාර අරමුණට හිත යනවා. ගියාට පස්සේ ඒකට දක්වන ප්‍රතිචාරවලත් කෙලවරක් නැහැ. හිත වික්ෂිප්තයි. හිත සැකසහිතයි. හිත නුරුස්නා ගති. ඉතින් මේක මේ නුරුස්නා ගතිය මේ විචිකිච්ඡාව මේ සැකය භාවනා ජීවිතයට අත්‍යවශ්‍ය කොටසක්. අත්‍යවශ්‍යම කොටසක්. සද්ධා විතරක් නෙවෙයි අශ්‍රද්ධාවත් භාවනාවේදී ඇති වෙන ප්‍රධානම හමු වෙන කෙනෙක්. ඒක නිසා භාවනා කරන එකනා අනික් අයට වඩා මේ අශ්‍රද්ධා කාරණා පිළිබඳව ලෑස්ති වෙලා ගියොත් මේවා මට හම්බ වෙනවා මේකෙදී සැලෙන්න එපා කෙලින් යන්න කියලා දැනගෙන යන කෙනා නොදැන යන කෙනාට වැඩිය බොරු වලවල් ඉක්මවගෙන යන්න පුළුවන්. ඒක නිකන් පොඩි ඉංගියක් වශයෙන් කියනවා නම් භාවනා කියන වචනේ වෙනකොට අපි සතිය පිහිටුණා ගත්තොත් සතිය පිහිටවපු ගමන් නුරුස්නා ගතියක් ඔලුවට එනවා. ඒක සතිය පිහිටව බවට ලකුණක්. ඉතින් දැනගත්තොත් මේ සතිය පිහිටලා තියෙන වෙලාවට ඇඟ නලියනවා කියනවා වේදනාව දෙනවා. සතිය නැතිලා මොකක්වත් නැහැ. සතිය තියෙන වෙලාවට සතිය පිහිටවන්න පුංචි සද්දෙම කරදර වෙනවා. හිත නුරුස්නා ගතිය. වෙන්දට එහෙන ගැහුවට ප්‍රශ්නයක් නැහැ. සතිය තියෙන වෙලාවට පුංචි හිතවිල්ලත් කරදර කරනවා. වෙනදා හිතවිලි ටොංග නම් එනවා දන්නේ නැහැ. ඒ නිසා මේ වෙනදා <coughs> කරදර කරන දේවල් ලොකු මට්ටමකින් කරදර වුණත් අපිට බාධාවක් නැහැ. මොකද අපි සතියේ නෙවෙයි ගත කරන්නේ. යම් වෙලාවක සතිමත් වෙච්ච එක මේ පුංචි සද්දකින්, පුංචි හිතවිල්ලකින්, පුංචි වේදනාවකින් අපි නුරුස්නා ගති පහල කරනවා මේක හිතා ගන්න පුළුවන් වෙයිද නැත්නම් මට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් වෙයිද මේ නුරුස්නා ගතිය කියන්නේ සතිය පිහිටවපු ලකුණක් කියලා. සතිය පිහිටවපු නිසයි නුරුස්නා ගතිය ඇවිල්ලා තියෙන්නේ. ආනෝක ආවනම් නුරුස්නා ගතිය ප්‍රමෝදේර කාරණාවක් වෙනවා. සතුටකර කාරණාවක් වෙනවා. මන් දන්නේ නැති ගමනක දැයන්නේ කියලා ඒ නුරුස්නා ගතිය නා නුරුස්නා ගතියට පසුබිම වෙන විචල්්‍ය සාධක පෙළ ගැස්වීමක් තමයි ත්‍රිපිටකය කියන්නේ. භාවනා කරන්න ගියොත් එනවා. අපි දන්නවා බෙහෙත් බොන්න ගියාම තිත්තයි. ඒ තිත්ත බෙහෙත් බීපු ගමන් පළවෙනි බෙහෙතෙන් කරන්නේ ලෙඩ යවුස්සනවා. ආන්නේ වගේ මේ සතිය පිහිටුන්ට ඇති වෙන මේ වෙනද නැති වෙනද පුංචි දෙයකට දඟලන්නේ නැති වුණාට දැන් මේ පුංචි දේවල් වලටත් අපි ඉද්දෙන කුප්පන කම්පන නුරුස්නා ගති පහළ වෙනවා මේක සතියේ ලක්ෂණයක් කියලා දැනගත්තා නම් මේ අශ්‍රද්ධාව තමයි සැකයක් විදිහට නුරුස්නාගතයක් විදිහට විචිකිච්ඡාවක් විදිහට මතුවෙන්නේ. ඒක මතුවෙන්න ඕනේ. මතුවෙලා ඒක ඉක්මවුවට පස්සේ බුද්ධුම සද්ධාාවක් එනවා. මට ඊට වැඩිය දැන් ඉවසන්න පුළුවන් වේදනාව. මට ඊට වැඩිය පොඩ්ඩක් හිතවිලි ඉවසන්න පුළුවන්. මට ඊට වැඩිය පොඩ්ඩක් සද්ද ඉවසන්න පුළුවන් කියනකොට ඒ අර පසු බාහන තෙපර බාහන නුරුස්නා ගති පහළ දෙකට දෙතෑවර වෙලා සැකෙන් ඉන්න කෙනා සද්ධාව පාවිච්චි කළ මේක එන්න ඕනේ මේක එනවා මට විතරක් නෙමෙයි කියලා හිතනද සද්දයක් තියේදී ආනපනය අල්ලන්න පුළුවන්. සද්දයක් තියේදී සතිය පවත්වා ගන්න පුළුවන්. ඊටිවිලි ටිකක් තියේදීම සතිය පවත්වා ගන්න පුළුවන්. වේදනා ටිකක් තියෙද්දිම සතිය පවත් ගන්න පුළුවන් කියලා සද්ද වේදනා හිතවිලි විනිවිද ගිය ගමන් අර අපේ සතිය ලොකු බිම්මක් පයින්නවා ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එතකොට අපිට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා සද්ධාව කියලා කියනවා. හැබැයි ඒකට ඉතින් අර සද්ධාව කියන වචෙන්ට වැඩිය වෙන වචනයකින් තමයි ගෞරව නාමය දෙන්නේ කුසල ඡන්දය කියලා කියන්නේ ඒකට. මට ප්‍රශ්නයක් ආවා මම විදගෙනත් සතිය පැවැත්තුවා. භාවනා කඩාගත්තේ නැහැ කියනකොට තව දුරටත් මෙවැනි බාධා තියේදී මම භාවනා කරන්න ඕනේ කියලා කුසල ඡන්දේ වැඩෙනවා. වැඩිලා වැඩිලා යම් දවසක ඒ යෝගාවචරයට ඒ බාධාව හරහමයි දියුණුව තියෙන කියලා දැනගත්තාම බාධාවක් එනකොටම කුසල ඡන්දේම අදිමොක්ක කියන චෛතසිකයට වැටෙනවා පෙර ගමනක් පේන්න පටන් ගන්නවා එන බාධාවල් හරහා බාධා එන්නේ භාවනා කරන කෙනාට තමයි සත්සද්ධාව පහල කරගන්න එපා ඒ වෙලාවේ අර මෙතෙන් දෙනකන් අපි ඉතිහාසෙ පොඩ්ඩක් බලන්න මම කොහොමද පුංචි පුංචි වේදනා නුරුස්නා ගති දෙකට දෙතවර ගති පහු කරගෙන ආවේ කියලා අන්නේ අධිමොක්ක චෛසිකේ පහළ වුණාට පස්සේ පේනවා අපි මෙතෙක් කල් කිරුවේ මෙවට මග ඇරලා ගියා කර ඇරියා දෙයෝ මුණ බලපන් කිව්වා පශ්චාත්තාප වුණා පිරිත් නූල් ගැට ගැහුවා නානා ප්‍රකාර බයිලා කිව්වා දැන් ඒ වෙනකොට මොකුත් නැහැ කාගෙන යනකොට පේන මේ ඕනේ පිරිත් උලුත් ඕනේ. ඒ බයිලත් ඕනේ භාවනා නොකරන අයට. භාවනා කරන අය ඉක්මවනකොට තමන් තුළ ඇතිවෙන විශ්වාසය එහෙම නැත්නම් අපි කියනවා තමන් තුළ ඇතිවෙන ආත්ම විශ්වාසය කිලින්ම බුදුහාමුදුරුවෝ කෙරේ තමයි පහළ වෙන්නේ. බුදුන් නොහිතින්ද අපි කවුද? අපිත් මේ දඩයන් කරන කන වැද්දෝ ආගේ. එහෙම නැත්නම් දඩබල්ලෝ ආගේ. කවුරු හරි මිනිකා කරන කාලා ජීවත් වෙන්න හදන જાතියක් නෙවෙයි. අපි මේ සාධාරණව ජීවත් වෙන ගමන් ලෝකේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට ලෝකෙන් ප්‍රශ්න එනවා. එනේන ප්‍රශ්නේදී මේකට ලෑස්ති වෙලා ගිය කෙනාට ඉස්සරහට ඇති වෙන මේ ආත්ම විශ්වාසයේ සවැත්තුර ජේතවනාරාමේ සරුවච්චන්හන්සේක හිටියාත් දැන් අවුරුදු 2600 ඊට පස්සේ මේ ගම්පහ නිස්සරණ වනේ හිටියත් කිසිම වෙනසක් නැහැ. මොකද මේ සද්ධාව කියන එක කුණු වෙන ධර්මයක් නෙවෙයි. වයසට යන ධර්මයක් නෙවෙයි. තනින් තනට මාරු වෙන ධර්මයක් නෙවෙයි නිසා ඒ ශ්‍රද්ධාවට පණ පවන්න දන්නවනම් ශ්‍රද්ධාවට පණ දෙන්න දන්නවනම් ශ්‍රද්ධාවට උත්ප්‍රේරණයක් දෙන්න පුළුවන් නම් ශ්‍රද්ධා සම්පූර්ණ වකින් බාර ගන්න. නැති තාකල් අපි දෙයියෝ අදහනවා සත්තු අදහනවා සල්ලි අදහනවා മന്ത്രിතුමා <clears throat> අදහනවා ඇමතිතුමා අදහනවා බුදුහාමරොත් අදහන්නේ දෙයියෙක් වාගේ. බුදුහාමර ළඟටත් ගිහිලා කියනවා දුවට බබෙක් හම්බ වෙන්න. පොත්පත්තු කල අරගෙන කැර කෙනා බෝධිඥාන්සේ වටේ. අනේ බුදුහාමතුරු හිටියානම් මොනවා කියයිද කියලා මට හිතෙනවා. මට අර බැඳපු නැති නිසා මට මේවා කිය හැකියි. මටත් ගෑණියෙක් කියනනම් ගෑණි ගහනවා මට. බෝ අතර මෙතන ගිහලා ඕවා කියන්න ගිහලා ගුටි කනවයි කියලා. ඒ බුදුහාමතුරු ගහන එකක් නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා. අපි මේ බුදුහාමතුරු කවුරු ඉදිරියට පාවිච්චි කරන ඒකත් අස්සද්ධාවමයි. මොකද බුදුහාමතුරුවත් පාවිච්චි කරොත් ආමිසෙට ඒක නෙවෙයි හොඳ ඒක. ඒකෙන් තමයි ඉගෙන ගන්න අපි. ඊට පස්සේ අපි මේකේ නිර්ආමිෂයට දානවා. දාලා ඉස්සරහට යනකොට තමන් තුළ තියෙන මේ ප්‍රසාද සද්ධාව කුසල ඡන්දයක් වාටපත් වෙලා ඒ කුසල ඡන්දය අදිමොක්ඛයක් වාටපත් කරගෙන යගදාවක් වගේ අතර ගත්තට පස්සේ මොන කෙනෙක් මොන බාධා වැටිලා වැටුණත් ඉදිරියට යන්න පුළුවන්. ඒ ඉදිරියට යනකොට පේනවා මේක අම්මා තාත්තා දීපු ජවයක් නෙවෙයි මුදලින් දීපු ජවයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන ශක්තිය බුදුජානනාංශයේ පාරමිතා ශක්තිය අපට දීලා තිනවා කල්බදු ක්‍රමයට දෙන ණයක් වාගේ. මාව අදා ගන්න යන්න. මොනක්වත්ම වෙන්නේ නැහැ. අපිට යන්න බැරි තෙපර බාන්නේ මේ පැත්ත පැත්ත බලන්නේ අපටිවාණිතාවයක් පටිවාණි භාවයක් තියෙන්නේ අපිට සැකයි පොඩ්ඩක් බුදුහාමුදුරෝ ඔය කියන විදිහටම උදව් කරයිද මුල් කොල් මුල් මුල් කොටසේ <coughs> පුංචි පුංචි ප්‍රශ්න විසඳ ගැනීමේදී යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව පාවිච්චි කරලා අශ්‍රද්ධාව ඉවත් කරලා යන ගිය Tamange ඉතිහාසෙ නැත්තම් මෙතෙන්ට එනකන් ගිය පාර මතක තියෙනවා නම් Tamanට ගුරුවරයා තමන්මයි. බුදුහාමුදුරුවෝ වෙන කිසිම කෙනෙක් ඒක කියන්නේ නැහැ. ඒකට කියනවා අන්තිමට යනකම් මාව මේ මාව කරේ ඊළඟන හරි තියා හිටපන් මම තමයි ඔබ පිහලා ගන්න කියලා. බුදුරජාණන් වහන්සේම ගැළවීමේ හමුදාවේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ රහත් වෙනකොටම සද්දා 100ක් පයින් වෙනවා. අස්සද්ද කියන වචන එනවා බුදුහාමුදුරු දෙනවා. රහතන් වහන්සේට අකතඤ්ඤෝ කියන වචන දෙනවා. කිසිම කෙලගුණ සැලකීමක් නැහැ, සද්ධාාවක් නැහැ රහත් වුණාට පස්සේ. මුදක වැඩි කරලා ඉවරයි තම මොනවද අදහන්නේ. වැඩේ වෙනකන් ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා සද්ධා හොඳට මතක තියාගන්න මෝරණ ගතියක් තියෙන සද්ධා විපරිණාමයටපත් වෙනවා. සාමාන්‍ය මේ ප්‍රසාද සද්ධාව අමූලික සද්ධාව කුසල ඡන්දයක් පාටපත් වෙන එන්නේදී කරබැලීමේ ආසාවක් එනවා. කරබැලීම කරන්න කරන්න හරියනකොට අදිමොක්කයක් වෙනවා මේ පාරේ ගියොත් හැප්පීමක් එන්නේ මොකක්වත් බාධා වෙන්නේ කියලා ඒ ඝර්ෂණයක් නැති මැද මාවත තේරෙනකොට පේනවා ඒක වයසට යන එකක් නෙවෙයි. ඒක තියේදී වෙන පාරවල් අදහන්න ගියාම ඉතින් මේ පාරවල් වදිනවා. ඉතින් ඒ නිසා මේ සද්ධාව සද්ධර්මයක් විදියටත් අශ්‍රද්ධාව අසද්ධර්මයක් විදියටත් බුදුහාමතුරු නම් කළා තියෙනවා. ඉතින් අපි ඊගා මාතෘකාව තමයි අද දවසේ මාතෘකාව. නමුත් මේ ගැන පොඩ්ඩක් කියනවනම් අද ওই දියුණු රටක් අරගත්තොත් ඒ රටවල් වල ප්‍රධාන වශයෙන්ම සියල්ල දෙවියන් වහන්සේ මවන ලදයි කියලා රාජ්‍ය බලයක් ඇති කළ රජුරෝ දෙවියන් වහන්සේ කරගෙන තමයි ඒ බටහිර ලෝකයේ මේ ශිෂ්ටාචාරය පැතිරුනේ. ඒ නිසා යමෙක් දිව්‍ය ඇදහැවෙ නැත්තම් මරනවා. ඒ තරම්ම රෝම අධිරාජ්‍යයේ එංගලන්තේ අධිරාජ්‍යයේ මිනිස්සු කැත්තෙන් පොල්ලෙන් තමයි දේ වැදහිල්ල කරේ. ලංකාව වගේ රටවල් වලට ඇවිල්ලා තුවක්කුවෙන් සහ අරක්කු වලින් තමයි මේ වැඩේ කරේ. මේක ඉන්න කට්ටිය පුළුවන් තරම් බැලුවා දේ වැදහිල්ලේ නැති ම්ලේච්ඡ කොටසක් මේ රටවල් වල ඉන්නේ මරල හරි කමන්නේ දේ වැදහිල්ලට ගන්න. ඉතින් අපේ මොස් 130ක් විතර ගිහිල්ලා තියෙනවා. 70කට අඩුයි කියනවා දැන් බෞද්ධයෝ ගන්න. වෙනත් ආගනුත් තියෙනවා. නමුත් දැන් බටහිර ලෝකේ තියෙනවා අදේවවාදී කියලා එකක්. 140ක් විතර ඇමරිකන් ජනතාව කිසි කෙනෙක් දෙවියෝ අදහන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කටියට තේරිලා තියෙනවා මේක මේ බලෙන් පටෝප එකක්. ස්වභාව ධර්මයක් නෙමෙයි කියලා. එතකොට ඒ ඇත්තන්ට චෝදනා කරනවා අසද්ධාකාරයෝ කියලා. අසද්ධර්මකාරයෝ කියලා. දිව්‍ය අදහන් නැති ਸਰබලධාරී දිව්‍යනාසය අදහන් නැහැ. ඒක පිළිබඳ සද්ධාව නැහැ. අදේවවාදීන් කියලා. එතකොට ඒගොල්ලෝ අසත්පුරුෂ ධර්මයක් ගරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ටත් අසත්පුරුෂයෝ කියලා කියද වැරදි වැරදි හැටියට දකිනවා ඒගොල්ලෝ. ඒක වැරද්දක් නෙවෙයි. ඒ නිසා හයියෙන් ඒගොල්ලෝ කතා කරලා කියනවා අපිට මඩ ගහන්න දෙන්න එපා. අපි ළඟ අශ්‍රද්ධාවක් නෙමෙයි තියෙන අපිට බලෙන් පටවන ලද සද්ධාව අපි ගන්නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද දෙන්නේ අපිට? බුදුරජාණන් කියන්නේ යථා භූත ඥාන දර්ශන මේක කෙරුවොත් කවුරුත් පටවන්න ඕනේ ඔබට මත ගාලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. අන්න ඒ ගතිය බෞද්ධ අතර හරි අඩුයි. බෞද්ධ තාමත් භාවනා කරන්නේ වැදගත් ගරු කටයුතු කෙනෙක් කිව්වොත් විතරයි. Tamanට මෙහිතිලා භාවනාවට පෙළඹෙන පිට ගත්තොත් හරි අඩුයි. මේ රැල්ලට යන නිසා භාවනා කරනවා. එහෙම නැතුව මේ ඒ භාවනා කරන අයගෙත් හොඳට බොක්කට අත දාලා බැලුවොත් නිවන් දකින්න නෙවෙයි භාවනා කරන්නේ. ඊට වැඩිය මෙහා පැත්තේ තියෙන මොනවදෝ ලාම කාසාවකට භාවනා කරනවා. ඉතින් ඒගොල්ලොත් පටලවා ගන්න. ඒගොල්ලන්ට අර නිරවුල් පාර බේන්නේ අදිමොක්කේ පහළ වෙන්නේ නැහැ. නිසා මේ ශ්‍රද්ධාව අශ්‍රද්ධාව කියන දේ තියා බලනකොට ඕක හරි සරල රේඛාවක් නෙමෙයි හරිම සංකර වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒක නිසා ලේසි නෑ මේ බණකින් රේකී ක්‍රමයට මේක අල්ලගන්න. නමුත් පහදෙලියොම පේනවා භාවනාව විපස්සනාව සතිය වගේ වඩනකොට තමයි දවසින් දවස දවසින් දවස තිබුණු කටුකොහල් අඩු වෙලා පාර පෑදෙන ගතියක් එන්න පටන් අරගන්නවා. එහෙමනම් හිතා ගන්න පුළුවන් මම අල්ලගෙන තියෙන පාර හරි. මට දැන් කරදර අඩු වෙන ගතියක් තියෙනවා නැත්නම් අසහනෙ අඩු වෙන ගතියක් තියෙනවා මිනිසුත් එක්ක ඉන්න ගියාම තියෙන කරදර අඩු ගතියක් තියෙනවා කවුරු ඒ ආගම ධර්ම කටයුතු කරා මට ප්‍රශ්නයක් නැහැ මම යන්නේ මේ පාර ගිය අන්ධකාරේ පාර පේනවා වගේ ගතියක් තියෙනවා අන්න ඒ ගතිය බුදුහාමුදුරුත් එක්ක හිටියත් මේ හිටියත් වෙනසකුත් නැහැ ඒක ඒකේ හොඳ සුන්දර කැලලක් තියෙනවා බටහිර ලෝකේ මිනිස්සු ඉන්න මේ සතිය සහ අත්තදා බලන්න පුළුවන් මේ යථාභූත ඥාන දර්ශන දුන්නාට පස්සේ අපේ සම්ප්‍රදාන කුල බෞද්ධයන් තියෙන සද්ධා වගේ එකක් නෙවෙයි ඒගොල්ලෝ ගාවට එන්නේ. ඒගොල්ලෝ බොහොම විද්‍යානුකූලව වගේ පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ ඒගොල්ලෝ ලංකාවගේ රටට ආපුවාම මේ හොල්මන් දකිනවා. මේ ලංකාවට එනකොට ඒගොල්ලෝ ඉන්නේ ඔක්කොම රහතන් වහන්සේලා වෙන්න තියෙ අවුරුදු 2600ක් බුද්ධ ආගමේ හිටපු කට්ටියනේ. මාලිගාවට ගිහිල්ලා වන්දනා කරලා එනකොට සෙරප්පු දෙක හොරකම් කරලා. වර්මන්සේ යකෝ සාකි මේ බුද්ධ ආගම තියෙන රටේ ටැක්සිය ගිහිල්ලා එනකොට පොකට් එකට ගහලා. ඉතින් උන් කතා කරලා බලනවා දැන් ලංකාවට එනකොට ඉන්නේ ඔක්කොමලා මිච්ඡර කාලයක් බුද්ධ ආගමත් එක්ක ගත කරපු මිනිසුන්ට සද්ධාාවක් කියන එක ඇති. එහෙම නැත්නම් මේ විශ්වාස කරන්න පුළුවන් ගතියක් ඇති කියලා. ඉතින් ඒ නිසා අපේ දිහා බලනකොට අපි කොරියාවේ ඒ නපුරු රටවල කිසි වෙනසක් නැහැ. මොන විදිහකින්වත් එහෙම අදහන්න පුළුවන් ගතියක් නැහැ. නමුත් හිතන්නේ එහෙම විශ්වාසයක් නැති අදහන්න පුළුවන් ලෝකෙක අපි වගේ 10ක් 15ක් හරි කමන්නේ එකිනෙක අදහගෙන ඉන්නකොට ඒකම නිවනක් නේ. අපිට එකිනෙක විශ්වාසයි නම් මම කියනවා ඒක සමාජික නිවන කියලා. අපිට පැහැදිලිව තව කෙනෙක් අදහගෙන හතර පහ දෙනෙක් හරි එක පවුලේ වගේ එකම්මගේ දරුවෝ වගේ එකම ජීව රුධිරේ එකම අප්‍රමාද එකම සතිය පවත්නකොට පුදුමාකාර විදියට අදහන සුළු ගතියක් එන්න පටන් ගන්නවා. එක අම්මගේ දරුවන්ට වඩා මේ ධර්මයේ හැසිරෙන අයට පුදුමාකාර සාන්තියක් ඒකේ තියෙනවා. සමග්ගාණන් තපෝසුකෝ කියලා සර්වචන්සේ දේශනා කරනවා. ඒ නිසා භාවනා කරන එකට සද්ධාව වැටෙන්නේ කොහොමද? කණ්ඩායම අතර සමගි භාවී ඒ සමගි බව තියෙනවා නම් එහෙම සමගි බව තියෙන කෙනෙක් පිරිත් ටිකක් වත් වතුර ටිකක් දුන්නත් උපස්ථානය කෙරුවත් ලෙඩ ඔක්කොම සනීප වෙනවා. මානසික ලෙඩ රෝග සනීප වෙනවා, කායික ලෙඩ රෝග සනීප වෙනවා. ඒකට කියනවා good vibration කියලා. භාවනා කරන අතර තියෙන මේ යහපත් කම්පන වේගය ඇතුළට වැටුණාට පස්සේ ඉබේම අර කරදර නැති වෙනවා. ඒ නිසා අපේ ලොකු සංචින්න තැන් වල ඉන්න දවස්වල කියනවා අනේ මේ වැඩ කරන පිරිසක එක නිකන් හිටියත් ඇති කියලා. තටමඬ භාවනා කරන්න යන්න ඕනේ මේ සද්ධාවෙන් භාවනා කරන පිළිසෙකට උපස්ථාන කරගෙන ගොම්පස් ඇල්ලුවත් වටිනවා. ගොම්පස් හදනවා කියන එක දන්නවද? හරක් කොලපා කරනකොට හරක් කමතේදී කක්ක කරනවා. ගොම දානවා. එතකොට ඒ ගොම අල්ලන එකට කියන්නේ ගොම්පස් අල්ලනවා කිය. ඒකට අපි කියන්නේ උපස්ථාන කරනවා. දැන් හරකුත් නැහැ, ගොමත් නැහැ, කමතත් නැහැ ඒ නිසා ගොම්පත් ඇල්ලිල්ල බනට කියලා දෙන්න වෙලා තියෙන කාලයක් තියෙනවා. කෙසේ නමුත් මේ සද්ධාවට ආසන්න කාරණා වශයෙන් නෙවෙයි මේ අසත් ධර්ම හත පෙන්වන්නේ. නමුත් ඒකේ සම්බන්ධයක් තියෙනවා ඊගාවට පේන්නේ යම් කිසි කෙනෙක් අසද්ධාවන්ත වුණා නම් එයාට අනිවාර්යයෙන්ම ඇති වෙන ලකුණු දෙකක්ම එක මම ගන්න බලාපොරොත්තු වෙනවා දවසේ සම්මෙසන්ට අහිරික අනොත්ප්ප කියලා ලැජ්ජ බය නැතුව යනවා. අසත් ධර්ම දෙකක් අසත් ධර්ම ලයිස්තුවේ එක තමයි අසද්ධාව දෙක තුන අහිරික අනොත්ප්ප. ඒ කියන්නේ හීරියක් නැහැ, පවක් කරන්න බයක් නැහැ. අනුත්ප්ප කියන්නේ නෑ, ලැජ්ජාවක් නැහැ. අනුත්ප්ප කියන්නේ බයක් නැහැ. පව කරන්න බය ලැජ්ජ නැතිකම. පවට බය සහ පවට ලැජ්ජාව නැතිකම. ඉතින් ඒකේ හොඳ පැත්ත තමයි නැත්තම් විශේෂ භාගිය කොට තමයි ලැජ්ජ බය කියන එක. ලැජ්ජ බය කියන්නේ නොහොබිනා නොපරත්කම් කරන්න වාරිත ධර්ම කෙරෙහි ලැජ්ජ බයක් තියෙනවා. ඉතින් මේ ලැජ්ජ බය දෙකට හොඳ පැත්තේ ධර්ම දෙකට බුදුරජාණන්සේ සඳහන් කර තියෙන ලෝකපාලක ධර්ම, දේව ධර්ම, සුක්ඛ ධර්ම කිය. අහිරිකනෝ තත්ත දෙකට පාලන තියෙන්නේ කන්න ධම්ම. ඒ කළු පාට කියලා ඒ කළු පාට ඕනෙම තාපයක් උරා ගන්න ගතියක් තියෙනවා. ලෝකේ තියෙන කැත ලක්ෂණ ඔක්කොම උරා ගන්න. සුදු පාට සුඛ ධම්ම තාපේ පරාවර්තනය කළා දාන. සුදු ඇඳගෙන ඉන්න කට්ටිය දකින්නකොට ඒ හරි සතුටක්. මොකද ඒක නෑ කාම දනවන ගතිය. මම ගියා ඒ කැනඩාවේ තියෙනවා මේ වැන්කුවර් වල එක වීදියක් ඒකේ ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම කුඩු ගහන කට්ටියයි බොන කට්ටියයි මත් වෙලා පිස්සුම තමයි. යන්නත් බයයි වාහනේ. ඒක කඩයක් එකක්වත් ඇරලා නැහැ. සේරම කඩාපයින් ඔක්කොම තන්නේ පාට කන්නේ කර කළු පාට ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒක දිගේ යනකොට පේනවා අපායේ මෙහෙම ඇති කියලා වගේ නිකන්. ඔක්කොම මත් වෙලා ඉන්නේ. ගෑනොත් එකයි පිරිමිත් එකයි කුඩු විකුණන එක තමයි කරන්නේ. ඒතෙන් තමයි එකතු වෙන්නේ. මෙල්බන් වලත් කියනවා එක තැනක්. ඒ වීදියටත් මං ඉතින් ගියාම මේ මාලිගාව වන්දනා කරනකොට ඌවට කියලා වන්දනා කරගෙන එනවා. යන්නේ කිය මොනවද බල්ලා ඉන්න බෑ. ඒ අපායේ ලකුණු තියෙනවා. ඉතින් ඒකත් ඒත ඒ හරි මිනි මරාගත්තට අර මනුස්සයා ලේ ගිහිල්ලා සීතල වෙලා ඉවර වෙනකම්ම පොලිසියෙන් එන්නේ නැතුව වැඩක් නැහැ ගිහිල්ලා. නමුත් ඒ වෙනුවට සුක්ක ධම්ම සුදු පාට තියෙන එකක් දැක්කොත් එහෙම උපාසකම්මලා උපාසකයත් පන්සලක ඉන්නවා. හරිය net පිනවන ගතියක් තියෙනවා. හැබැයි ඒක නිකන් එන්නේ නැහැ. බයලජ්ජ නැතිකම අහිරික අනොත්තත්කම එන්නේ සද්ධාව නැති නිසා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කර්මేశා කර්මඵලයේ බුදුරජාණන්සේ කිලින්ම පිළිගන්න කියලා කියන්නේ ඒක නිකන් තර්කයෙන් අල්ලලා දෙනවා. යම් කිසි කෙනෙක් කර්මేశා කර්මඵලයේ පිළිබඳ සද්ධාාවක් නැත්නම් මේ හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක ඒ වගේ තැකීමක් නැත්නම් බයලජ්ජ නැත්නම් ඒ මනුස්සයා බොහෝ විට නරක කරනවා. නරක කරන එකනා මේ ජීවිතයේ සත්පුරුෂයන්ගෙන් බැනුම් අහනවා යම් හේකින් කර්මේසා කර්මඵලයේ තියෙනවනම් අපාගත වෙලා එහිදිත් විඳවනවා. යම් කිසි කෙනෙක් කර්මශා කර්ම ඵලයේ නැත්ත සැලකුවේ නැතත් මේ ජීවිතයේම ශ්‍රද්ධාව තියෙනවා නම් බයලජ්ජාව තියෙනවා යම් මිනිස්සුන්වත් මේ සත්පුරුෂයෝ මට දොස් කියාවි ලෝක චාරිත්‍ර ධර්ම කඩන්න හොඳ නැහැ විචක්‍රමණය කරන්න හොඳ නැහැ කියලා එතනදී පොඩි හික්මීමකට වැටෙනවා බය ලැජ්ජා දෙක තියෙනවා එහෙමනම් මෙයා මේ ජීවිතය කරගන්න පව ප්‍රමාණය අඩුයි ඒ නිසා හීරේ විලංග වැටෙනවා අඩුයි යම් හේයකින් කර්මයේ සහ කර්මඵලයේ තියෙනවා නම් ඒත් සුගතියකට යනවා ඉතින් ඒක නිසා කර්මයේ සහ කර්මඵලයේ තිබුණත් නැතත් ශ්‍රද්ධාව තියාගෙන ඉන්නේ කොහොඳයි. ඇතත් නැතත් සුදනෙනි පරලෝභ මහත කළොත් එහි පව්කම් නොත බාම හිත. ඇතතත් නැතයි පව් කළහට වේවිපත මට ඊගාපති මතක නැහැ කොහොම හරි වයි මම මතක වෙනවාවල් එනවා. කෙසේ නමුත් මේ ශ්‍රද්ධාව තියෙන මනුස්සයා බොහොම සුන්දරයි බයලජ්ජා සහිතයි. ඉතින් අවාසනාවකට අද පාසල් අධ්‍යාපන ක්‍රමයේ තියෙන බයලජ්ජා දෙක නැති කරන්න. ඒ මොකද විද්‍යාව උගන්වන්නේ. විද්‍යාවට කවදාකවත් බයලජ්ජා දෙක එක්ක යන්න බෑ. දැන් අවුරුදු 200ක් ලෝකයා අධ්‍යාපනයේ හරහා මේ විද්‍යා අධ්‍යාපනයේ හරහා සම්පූර්ණ මනස ඉතිහාසය පස්සට අරන් ගිලා තියෙනවා. අද තියෙන මේ සැප සම්පත් අපිට තියෙන මේ බොත්තමත් අදකල පමණේ තියලා ලබා ගන්න පුළුවන් ඕන තැනකට යන්න එන්න පුළුවන් sannivedanaya තියෙනවා යටිතල පහසුකම් තියෙනවා ඔක්කොම ඇති වෙලා තියෙන්නේ බයලජ්‍ය දෙක නැති කරගෙන කියලා කිව්වට අපි පිළිගත්තේ නැති උනාට ලෝකේ ඉන්න ඉහළම මට්ටමේ විද්‍යාඥයෝ දැන්ට පිළිඅරගෙන ඉවරයි ඒ නිසායි ඒගොල්ලෝ බුද්ධහම ගැන කල්පනා කරනවා මොකද බුදුහාමරෝ කියලා තියෙනවා සද්ධාව තියෙනවා නම් බයලජ්‍ය දෙක තියෙයි ඔය මොන දිනුව නැති උනත් manussකම ඉතුරුයි පරිසරයේ දූෂණ වෙන එකක් නැහැ එහෙම නැත්නම් මේ පොළොව රත් වෙන එකක් නැහැ. ඉතින් ඒ නිසා ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. අපි යම් විදියකට පුංචි හරි කමන්නේ අපි ළඟ තියෙන සද්ධාාවක් ඇතුව අපි සතියෙන් ගත කරනවා නම් එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් විදියට මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් ආස්වාස කරන වෙලාවදී මේක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය කියලා දන්නවනම් ප්‍රස්වාස කරනවාදී ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණේ අපිට තියෙන මේ ශ්‍රද්ධාව සහ බයලජ්ජා ඇතිවීම නිසා අපි ලෝකේ රත් වීමට උදව් කරන જાතියක් නෙවෙයි ඒ චිත්තක්ෂණේ. අපි දූෂණයට උදව් කරන જાතියක් නෙවෙයි. ඒක අපිට අත්දකින්න පුළුවන් හිතේ පිරිසුදු කම. හිත කෙලෙසෙන්නේ නැහැ ඒ චිත්තක්ෂණේ. පරිසරය කෙලෙසෙන්නේත් නැහැ. මේක කිරි ගහට මෝල් ගහින් තමල ඇන්නා වගේ දෙයක්. ඕනම කෙනෙකුට පැය කාලක් දෙනවා නම් කරලා පෙන්වන්න පුළුවන්. හිතා ගන්න බෑ ওই සතිපාසලට ගිහිල්ලා පොඩි දරුවෙකුට පොඩ්ඩක් විනාඩි 10ක් වාඩි කරවන්න අමාරු කරන්න උන්ට කඩි ගාය නලියනවා. ඔය කොහොමද කියලා වාඩි කරලා කොල කෑල්ලක් දෙන්න ලියලා දෙන්න කියලා. උන් ලියලා දේවල් වල කොච්චර ලස්සන තියෙනවද බලන්න මේ විනාඩි 10 ඇතුළත මගේ හිත සාන්ත වුණා. මට බොහෝම විවේකයක් ලැබුණා. ඒක දකින්නකොට පේනවා ඒ වගේ දෙයක් මේ නාකියන්ට නාකිච්චන්ට පෙන්වන්න කල්ප ගණන් බණ කියන්න ඒත් සැකයි. ඒත් සැකයි. අර පොඩියෙකුට සක්මන් කරවලා පොඩ්ඩක් වාඩි කරලා තියන්න බෑනේ විනාඩි 10ක් 15ක් අච්චර දඟ කරන ළමයි එක විදිහට මෙහෙම කකුල නමාගෙන ඉන්න එක මදයි ඒක ලියලා කියනකොට බලන්න හිත විරිසුදු වෙච්ච බව ඒ ළමයින්ට ඒක විනාඩි 10න් තේරෙනවා ඒ මොකද ඒ ළමයින්ට අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය තාම තියෙනවා තාම බයලජ්ජාව විනාශ කරගන්න හම්බෙලා නැහැ. වයසට ගියාට පස්සේ අපිට භාවනා කරන්න උනන්දු කරවන්න විද්‍යාවත් උදව් ගන්න වෙලා තියෙනවාද? පොඩි ළමයන්ගේ සාක්ෂි ගෙනත් දෙන්න වෙලා තියෙනවා. මොකද හේතරම් අපිට අර බයලජ්ජ නැති යුගයේ විශේෂම පරිණාම යුගයක අපි ඉපදුනේ බුද්ධ ජයන්තියත් එක්ක. අපේ යුගයේ අපිට හම්බෙච්ච දේවල් වල හැටියට බලනකොට අපිට තේරුනේ නෑ අපෙන් ඇඟෙන් බයලජ්ජ දෙක අයින් වෙන හැටි. හැබැයි අපිට තේරෙනවා අත්තම්මල මුත්තම්මල දිහා බලනකොට. හිටපු પરම්පරාව දිහා බලනකොට මේ මිනිස්සු මහා ලොකු දක්ෂකම් හරි එමේ නෑ. හැබැයි මේ පරිසරය කෙලසන්නේ නෑ. තියෙන දේට ගරු කරගෙන ඒ තේවත්තක වැඩ කරනවා නම් ඒ තේවත්තේ වැඩ කරන දෙවන මිනිස්සයා <clears throat> තේවත්තටයි කෝවිලටයි දෙකට එක විදිහට සලකන්නේ. ඒ ඒ Tamanට හම්බ කරලා දෙන දෙයට සලකනවා. දැන් රස්සාව කරන එක අනිවාර්යයෙන්ම ලොක්කට බැන බැන රස්සාව කරන්නේ. රැකියාව කරන තැනට අනිවාර්යයෙන්ම වෛර කරනවානේ. එකෙක් ඉන්නවද මන්නද එහෙම නොකරන එකෙක් හරි එකක් හරි. මාත් කරලා තිනවා රස අවුරුදු 6ක්. කිසිම සද්ධාාවක් නැහැ කිසිම බයක් නැහැ කිසිම ලැජ්ජාවක් නැහැ. ඒක අද කොච්චර දුරදිග ගිහිල්ලා තියෙනවද කියනවනම් ශිෂ්‍යෝ දිගටම ගුරුවරන්ට විරුද්ධව ව්‍යාපාර කරනවා. රටවැස්සෝ දිගටම රජයට විරුද්ධව ව්‍යාපාර කරනවා. දරුවෝ නිතරම දෙමාපියන්ට විරුද්ධව ව්‍යාපාර කරනවා. මේ තරමටම අනිත් පැත්ත ගිහිල්ලා තියෙන්නේ. ඒක ඒ භයානකම් පෙන්වන්න මම මේ කතා කරන්නේ. නමුත් අපිට පුළුවන් නම් මේ සතිමත් වීම හරහා අපිට ඉස්සරහට යනකොට බයලජ්ජ නැතිකම පේන්න ඉඩ තියෙනවා. ඒක දකින්න හොඳයි. දැකලා මේ බයට ලැජ්ජාට සමානකමක් නැති වුණාට මේ සතියෙන් ගත කරන චිත්තක්ෂණයක අපි අනිවාර්යයෙන්ම ලෝක ධර්මයට ගරු කිරීමක් කරනවා. නොකල යුතු දේ නොකරනවා, කල යුතු දේ කිරීමක් වෙනවා. එතකොට අපි තුලින් අර සද්ධාව නිසයි අපි මේ මනට භාවනාවට බෙලඹෙන්නේ. ආන එක කරගෙන යනකොට අපිට වැරැද්දක් කරන වෙලාවක් හිතන්න. අපිට මේ භාවනාවේ පිරිසිදු මාර්ගයේ නිර්මල මාර්ගයේ තියේදී අපිට කාමච්ඡන්ද හැඟීමක් එනවා. නැත්නම් කාම හැඟීමක් එනවා. මොකද බුදුරජාණන්සේ දේශනා කරනවා කායට වේදනාවක් ආපුවාම පෘතජ්ජනයා ඒකට උත්තරේ වශයෙන් ගන්නේ කාමය කියලා. එයා ඒ වෙනුවට මොනවා හරි ජඩ කමක් කරලා මම මේක මෙහෙම වින්දාට මම ගෙදර ගිහිල්ලා මේ ටික කරන්නම් කියලා කාමෙන් තමයි උත්තර දෙන්නේ. නමුත් ඒ වුණාට භාවනා කරන එකන මේ භාවනා කරන යනකොට පාරෙන් පිට පයින්නෝ. මේ කාමයේ දනන අදහස් වලට යනවා, ද්වේෂය යන අදහස් වලට යනවා, නිදිමත යන අදහස් වලට යනවා. අන්න එතනදී මවන්නේකට මෙවැනි දෙයක් තරම් වෙන්නේ නැහැ කියලා. ඒ කාමයේ තියෙද්දි නැත්නම් කාමයට අදින විචිත්‍ර අරමුණු තියෙද්දි මේ උදාසීන වූ මූල කර්මස්ථානයේ හිත පවත්තන්න එහෙම නැත්නම් ද්වේෂ ජනක වූ තවන පෙළන අරමුණක් මේ පැත්තේ ගොජ තමද්දී තමන්ගේ මූල කර්මස්ථානයේ උදාසීන අරමුණේ හිත පවත්තන්න ඒ යෝගාවචරය තුල සතිය හරහාම වැඩිච්ච බයලජ්ජා දෙකක් හැදෙනවා. ඒක බොහොම ලස්සනට පොඩි පරිච්ඡේදක මම දැක්ක විස්තර කරන්න උත්සාහ කරනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඔය සීයේ බලමයි මේ කියන පොතේ අපේ හිත අපි එල්ලයක් දෙනවනේ ඔයා ඉඳගත්තුත් මෙන්න මේක බලන්න. ඉඳක ඉඳගෙන ඉන්න ඉරියව බලන්න නැත්නම් ආනපානෙ බලන්න. නැත්නම් පිම්බි මැකිලින් බලන්න. නැත්නම් ඉඳගෙන ඉන්නකොට හැපෙන හැටි බලන්න. ඇවිදිනකොට පේනවා මේ ඇවිදින බව දැනගන්න. වම දකුණ වශයෙන් පායට හැපෙනවා දැනගන්න. ඒව තමයි අපි දෙන්නේ මේ මධ්‍යස්ථ දේ වශයෙන්. එතකොට හිත ගියයි කියලා ලස්සන සින්දුවකට එහෙම නැත්නම් හිතපිල්ලකට එහෙනම් වේදනාවකට එතකොට බොහොම දුරින් ගමන මම විස්තර කරන්න හදන්නේ. මම දැන් සද්දක ඉඳද්දී මම දන්නවනම් දැන් මං ඉන්නේ සද්දක ආනපානෙවත් හෝ පරියංකේ එකක පරියංකේ අරමුණ නෙවෙයි කියලා ඒ දැනගත්ත පමණින්ම මම ඉන්ඩෝනේ අරමුණේ නෙවෙයි මම ඉන්නේ අගෝචර භූමියේ මම ඉන්නේ නොගැලපෙන තැන කියලා දැනගත්ත ගමන්ම හිත ආපහු මූල කර්මස්ථානට එන ගතියක් තියෙනවා ඒක සාමාන්‍ය ආධුනික යෝගාවචරය දකින්නේ මොකද හේතුව හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න නිසා ඒක නිසා හිත පිට කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව පිට ගිහිල්ලා මම ඉන්නේ පිටතන කියලා දැනගන්න පුළුවන් නම් දැනගත්ත ගමන් හිත ආපහු අරමුණට එනවා. ඒ ඉන්නේ බයලජ්ජා නිසා තමයි. මේ ඉන්නේ අකැප තැනක. මේ ඉන්නේ බය දනවන තැනක, ලැජ්ජිත තැනක. ඒක ගියේ ජම්මෙට. ඒක ගියේ පුරුද්දට. ඒක ගියේ අපේ තියෙන කෙලස් ප්‍රවාහයට. මොකද ඒක දැනගත්ත ගමන් ආපහු එන එක එන්න එන්න Tamanට වැඩි වෙන්න තේරෙයි. පිට පිට යන එක අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නත් පුළුවන්. අඩු වෙන එක නෙවෙයි වෙන්නේ හිත පිට ගියාට තැලෙන්නේ නැතුව, තැවෙන්නේ නැතුව, සැලෙන්නේ නැතුව බලන්න හිටියොත් ඒ පිට ගිය බව දැනගත්ත පමණින්ම ඇදලා තෑරු රබර් පටියක් වගේ අරමුණට හිත එනවා. ඒ එන්නේ පවට තියෙන බය නිසා තමයි ලැජ්ජාව නිසා තමයි. මේක විපස්සනා පූර්වකව සතිය වඩන අයට සිද්ධ වෙන දෙයක්. සමතේදී අපි ඒ විදිහේ සෙල්ලක්කාර විදිහට බලන්නේ. අපි මේ පිට ගියයි කියලා නොසලී සිටීමේ උපදේශයක් සමත භාවනා ක්‍රමේ හුඟක් කලාතුරකින් තමයි වරණගෙන්නේ. විපස්සනා භාවනාද කියන අරමුණේ යනකොට පිට යනවා. බය හිතට බය ලැජ්ජ නැහැ. හිතට කිසිම චාරයක් නැහැ. ඉසේකට සැලෙන්න එපා. නිකන් ඉන්නත් එපා. පිට ගියාට පස්සේ දැන් දැන් දැනුම් දෙන්න බලන්න හිතට කියන්න බලන්න දැන් ඉන්නේ ඔබ ගෝචර භූමියේ නෙවෙයි. උඹ ඉන්නේ නොකෑමනා තැනක. උඹ දැන් ගුටි කනවා. අනුන්ගේ ඉඩමක ඉන්නේ කියලා දැනගත්ත ගමන් ආපහු එන ගතියක් තියෙනවා. අන්නේ එන ගතියට තමයි මෙතන සූක්ෂම විදියට කියන්නේ බයලජ්‍ය දෙක අගෝචර භූමියට යනකොටම දැන් සම්පජඤ්ඤ හතර විතර කියන්නේ ගෝචර සම්පජඤ්ඤය තමයි ඉස්සලාම කියන්නේ. අසප්පාය සම්පජඤ්ඤය. තමයි අගෝචර භූමියට ගිය ගමන් අන්නේ නැවත ගෝචර භූමියට එන එකට කියනවා ඉන්ටරොසෙප්ෂන් කියලා ස්නායු ශල්‍ය විද්‍යාවේ එහෙම නැත්නම් රෙසිලියන්ස් කියලා හිත දුක් දනවන දෙයකට ගියාට පස්සේ නැවත මධ්‍යස්ථ අරමුණට එන්න කොච්චර වෙලා යනවද කියන එක. දැන් අපේ අම්ම මැරෙනවා. අම්ම මැරිලා ඉස්සත් බැඳගෙන අඬනවා. අඬලිවල නැවත ඒක ආයෙසර සාමාන්‍ය ජීවන රටාවට එන්න අපිට කොච්චර කල් යනවද? දරුවා මැරෙනවා. කකුලක් කැපෙනවා. කකුල කපලම දානවා. ඒ නැත්නම් පිළිකාවක් කියනවා. මම බාහනක දේවල්. කියලා ඉවරලා දැනගෙන ඉවරලා ආයේ නැවත සාමාන්‍ය ජීවන රටාවට කොච්චර යනවද කිව්වොත් ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. එහෙම නැත්නම් නැවත ප්‍රകൃතියටපත් වීම. ඒ ප්‍රകൃතියටපත් වීම අභාවිත මනසක් ඇති එක්කනයි ගොඩාක් කල්යන. භාවිත මනසක් තියෙන එක්කනාගේ දැනගත්තට පස්සේ නැවත අරමුණට එනවා. ඉතින් ධර්මන්ට ආව බව දැනගෙන දැනගත්තනගේ සම්පජඤ්ඤය කියනවා සති සම්පජඤ්ඤය කියලා. එතකොට තේරෙනවා කොච්චර භයානක අරමුණක් ආවත් නැවත අරමුණට ගණ්ඩ වැඩි වෙලාවක් යන්නේ නැහැ භාවනා කරපෙන්නා. ඒ මොකද එයා දන්නවා අර පව් අරමුණක ඉඳලා ඒක ගැන කතා කර කර තැවි තැවි ඉන්න එක තවත් පව්. එහෙම නැත්නම් පව් සමාදානෙ කියනවා ඒකට. අකුසල සමාදානෙ කිය. ඒ විනෝඩ තමන්ගේ අර හිතපු අරමුණට එන්න පුළුවන් එක තමයි බුදුන් කියන්නේ. ඒ තමයි ධර්මය කියන්නේ. ඒ තමයි සංඝයා කියන්නේ. ඒ තමයි සීල කියන්නේ. ඒ තමයි බයලජ්ජාව කියන්නේ. මෙන්න මේක ආ හානියක් සිද්ධ වුණාට නැවත ප්‍රകൃතියට එන්න පුළුවන් ගතිය ළමයින්ගේ හරිම වැඩි. ඒ ළමයින්ට කරදරයක් වුණාට අඬ අඬ ඉඳ තේරෙන්නේ නැහැ. අඬන්නේ කරදරේ තියෙනකම් විතරයි. ඉවරචි ගන්නටක් ගාලා එනවා. බල්ලන්ගෙත් නැහැ. ඔය බල්ලන්ට කකුල ගැඩෙන්න එකක් ගහන්න බෑ. කකුල ගන්නකොට කකුල් තුනේ සෙල්ලම් කරනවා. ටික දවසක් යනකම් ওই චර්චුරු ගගා ඉන්නවා. එච්චරයි. ඒ අපි වගේ ඉසాత බැඳගෙන විලාප දෙදී අනර ගතියක් නැහැ. ඒ මොකද ඒක තමයි ප්‍රകൃතිය අපේ. නමුත් අපි අද මේ පවුල් කණ්ඩ ගිහිල්ලා, වගකීම් ගන්න ගිහිල්ලා මොනවා කොහේ සිද්ධ වුණත් අපි ඒකට තැවි තැවි ඉන්නවා. අපි හිතන යුතුයකම් කියලා නෑ අපිට ඒ වගේ කලබලයක් වෙච්ච වෙලාවේදී සරණ යන අරමුණක් නෑ. පිහිටට සතියක් නෑ. Tamanට කියලා ගෝචරේ හඳුන්ලා දීලා නෑ. ඒක වැඩි තනන්නත් ආරයි. ගෝචරේ හඳුලා දෙන්න අපි මේ සුදු ඇඳගෙන දවස් දෙක තුනක් වෙන් කරගෙන සිල් ගත්ත කට්ටියත් එක්ක ඉඳගෙන අපි අඳුනලා දෙනවා කලබලයක් ඒ ඉස්සරහට ආවොත් මෙතන තියපන් අන්නේ නන්නත්තර වෙච්ච තැන ඉඳලා Tamange ගෝචර භූමියට එන්න ඒ ගතිය හිතේ ගතියක් මේ අපි ඒක උද්දීපනය කරලා ගන්න එක විතරයි කරන්නේ සතිය මේක අරගත්තා නම් මේක දිනු කරගත්තා නම් අපට තේරෙයි මේක තමයි උප්පත්තියම අපිට හැමර තියෙන මනුස්සකම අපි මේ අහලා පහින කවුරු හරි එක්කට හිත නරක කරගෙන අපිට නෙවෙයි යුතුයකම් කියලා. අපි විහෙසේ අර ගන්නවා හිතට. ඒ විලාට විහෙස වෙලා මූණ අට කරගෙන එන ගාච්ච සෝම් පිටිනක් වගේ තියානින් එක තමයි වැඩේ. ඒ කට්ටිය එනකොට හොඳ නැහැනේ අඬන්න නැතුව හිටියොත්. කියලා ඉතින් කඳුළු ග්ලිසරින් ටිකක් හරි ගහගෙන අඬාගෙන ඉන්නවා ගෙදර මල ගෙදරක් කරගෙන. ඉතින් අර අකුසල් සමාදානයේ දිගින් දිගටම යනවා. ඒ වෙනුවට පිට යනවා. මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේ භාවනා කරන කෙනා. එයාට ගෝචර භූමියක් තියෙනවා. ගෝචර අරමුණක් තියෙනවා. ඒකට කියනවා ගෝචර අජ්ජත් අරමුණ කිය. මේ හිත පිට ගියාම නැවත ගෝචර අජ්ජත් අරමුණට එන්න කොච්චර වෙලා යනවද කියන්නේ? ගිය බව දැනගෙන හිත පිට යනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයිනේ. ගිය බව දැනගෙන නොසැලී ඉන්න පුළුවන් නම් වහාම හිත Taman හිටපු තැනට එනවා. ඒකට කියනවා නිවස බලා අපහු වෙන ගමන කියලා. බුදුජානනාච උපමාවක් දෙනවා ඒක මම දන්නේ නැහැ මම මේ කියන කාරණාව එච්චරම උද්දීපනය කරයිද කියලා. කැටකිරිල්ලයක් කුඹරක මේ ගොයන්ගස් ටිකක කූඩුවක් හදලා පැටව හැදුවලු. පැටව හැදුවට පස්සේ දැන් ගොයන් කපනකොට පැටව යන්තම් එළියට ඇවිල්ලා ඊට පස්සේ ගොවිය කුඹර හාලා. කැටකිරිලි කිව්වලු තාම යන්න එපා කෑම හොයන්න. ඔය බින්නගමේ පෙරලිච්ච පස් කැටයක් අට වෙලා හිටපන්. මම කෑම හොයන එනකන් කියලා. එතන කැටකුරුළු පැටියට කැටකිරිලගේ පැටියට ගාය ඌ හිතාගත්තලු අම්මා ඔය කියලා ගියාට උඩ එළියයි දුවට හුලං වදිනවා කියලා ඌ ගිහිල්ලා අර බින්නගම පෙරලිපු පස් කැටේ උඩට වෙලා හිටියලු. අනේ ටික වෙලාවක් යනකොටම කුරුළු ගොයෙක් ඇවිල්ලා මේක ගහගෙන ගියා. ගහගෙන ගියේ පහුර වලට අල්ලගෙන කුරුළු ගොයා කියලා කියන පියාකුස් සංගේ මේ පුංචි සතෙක් මෙහෙත් ඉන්නවා. ඒක අල්ලන්නේ කුරුල්ලොමයි. එනවා නිකන් ඊ ගහ වගේ ආවා. හොයන්න බෑ පොඩි සතා අරගෙන යනවා. ඉතින් යනකොට මේ කුරුළු පැටිය කෑ ගහනවලු මේක මගේම දෝෂේ මේක <clears throat> මගේම දෝෂේ අම්මා කියපු දේ ඇහුවනම් මේක වෙන්නේ නැහැ මට කියලා ඌ අඬන්නේ නැතිලු ඌ Tamanට දෙස් දී ගන්න. ඉතින් කුරුළු ගෝයා බැලුවලු මේ අහුවෙච්ච කුරුළු පැටියා ඌ Tamanට දෙස් දී ගන්නවා. ඊට පස්සේ මොකද යකෝ කියන්නේ කියලා. ඊට පස්සේ නෑ නෑ ඔක ඔබතුමාගේ දක්ෂකමක්වත් මොකක්වත් නෙවෙයි. අපේ අම්මා කියපු දේ ඇහුවනම් මේක මට වෙන්නේ නෑ. ඒකට අර කුරුළු ගයාට නිකන් ආඩම්බරයක් කල්කලු තෝ දැන ගිය. තෝ කොයි තූත්තුකුඩ හිටියත් මට අල්ලතයි. තෝ හිතනද අම්මා කියන දේ කෙරුවොත් එමෙ තෝ බේරේ කියලා. ඔව් ඒක ෂුවර් කිව්වා. ආ එහෙනම් මම ඔබ අතාරිනවා. පුළුවන් කියලා හැංගියක් ගියා. ඉතින් කර කුරුළු වැටි ආපහු ඇවිල්ලා අර කැටේ යට අම්මා කියපු තැන හිටියා. ටිකක් කිනකොට උට ආයෙ ගායලු. අර එක සැරයක් කාලා ඇවිල්ලත් ආයෙ ගාය. උට ආයෙත් හිතුණලු. ඔය කොච්චර කෙරුවකට කැටේ උඩ හොඳයි උලන් වදින අවු කියලා ඉනකොටම සික්ගාල සද්දයක් ඇහුණලු. දැන් කුරුළු ඔය එන සාද. දැන් ඒ වෙලාවේදී ආ ඉන්නේ බොහොම අවදියෙන් දැන්. එක සැරයක් කාලානේ. එතකොටම කුරුළු ගෑන සද්ද ඇහෙනකොටම පස් කැටයට ගියා. කුරුළුගේ ආපු සැරේටම පස් කැටේ වැදිලා මැරලා ගියා. බුදුජානක අපට දෙන්නේ අපේ හිත පිට ගියාම කෙලස් වලින් අපි ආකීර්ණ වෙන්නේ අපේම දෝෂේ නිසා. අපේ ගෝචරජ්‍යත් භූමියට අපිට ඕන වෙලා කෙන්න පුළුවන්. එන්නේ නැතුව අර පිටේ ගැන කනගාට වෙවි හෝ සතු වෙවි හෝ ඒක අබිරමණය කරන්න කරන්න හිත කෙලසෙනවා. ඒ නිසා හිත පිට ගියාට පස්සේ නැවත අරමුණට ගේන එක මේ බයලජ්‍ය දෙකෙන් කර දෙන දෙයක්. අපේ දක්ෂකමක් නෙවෙයි. ආන්නයකට ඉඩ දෙන්න. ඉඩ දීම සඳහා පුංචි උපමාවක් තමයි සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා. පමාදේ න කම්පතිති සති බල. පමාවට ගියයි කියලා අගෝචර භූමියට ගියයි කියලා අජ්ජත් අරමුණෙන් පිට ගියයි කියලා කනගාටු වෙන්න එපා. අවදියෙන් එන්න. අප්‍රමාදීව ඉන්න දැන් Taman ඉන්නේ නපුරු තැනක් කියලා. එතකොට ඒ අප්‍රමාදයේ මේ සතියම Tamanට ආරක්ෂකෙක් වෙනවා. හිත වහාම හිතපු තැනට එනවා. ඉතින් මේ පිට ගියාට කනගාටු වෙන එක තමයි පුතඥයාගේ හැටි. ඒ කියන්නේ සංසිද්ධියේ මුල විතරයි යා දකින්නේ. කනගාටු නොවි පිට ගියේ හිත නැවත අරමුණට ගැනීම පැත්තේ තමයි Nirodhe කියලා කියන්නේ. බුදුරජාණන් අපට පෙන්වන්නේ ඒක. පිට යන එක ස්වභාවේ ඒක වළක්වන්න බෑ නැති කරන්න යන්නත් බෑ. යන යන වෙලාවේ නැවත හිටපු ගෝචර අජ්‍යත් භූමියට ගන්න පුළුවන්කම බයලජ්ජාව කියලා කියන්න පුළුවන්. අන්න ඒකේ හැකියාව අතින් බැලුවොත් කල යුත්ත ඒකනම් අපි ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා. පිට ගියාට පස්සේ යෝගාවචරයක් වශයෙන් කල යුත්ත දේ තමයි නැවත අරමුණේ ගිනලා තැම්පත් කරන එකයි. ඒකට මේ හිත පිට ගියා කියලා ඉසాత බැඳගෙන ආණ්ඩන්නත් විලාප දෙන එකේ කිසි ලාභයක් නැහැ. ඒකට වෙන්නේ අකුසල සමාපත්තිය. ආපහු එන්න ඕනකම කියලා දන්නවනම් අපේ භාවනා ජීවිතයේ හුදු විනෝදාංශයක් විතරයි. පිට යන යන වෙලාව අපව ගෙනත් තියෙනවා. අන්න එහෙම ගෙනත් තියන්න තියන්න. එහෙම නැත්නම් මේ බයලජ්ජා සහිතන ගෙනත් තියන්න තියන්න පිට යන ගතියත් කාලානුරූප අඩුවීමක් වෙනවා. නන්නත්තර වීමේ අඩුපාඩුවක් වෙනවා. හැබැයි මේ විස්තර කරන කොටස විපස්සනා අනුග්‍රහිතයට වැටේ. සමත භාවනාදී මේකට උපදෙදිනේ වෙන විදිහකට පිට නොයන්න කටයුතු කරන එක. මේක නෑ පිට යන්න ඇරලා නැවත අරමුණට ගෙනත් බීමේ හැකියාව දිහා බලනකොට පේනවා ඒක අපිට manussක් manussත්වයත් එක්කම ලැබිච්ච දෙයක්. ඒකට අය කවුරක්වත් කියලා දෙන්න ඕනේ නෑ. තමන් ඉන්නේ නරක තැනක කියලා දන්නේ එකම ඇති. ඒක ඒක හිතව දින්න කියන්නේ තමන් අරමුණේ ඉන්නකොට ඒ බව දන්න සතිය යම්තාක් හොඳයි නම් තමන් අරමුණේ නැති වෙලාවේ නැති බව දන්න සතිය හොඳයි කියලා කියන්නේ. හොඳයි නෙවෙයි. හොඳයි. ඒක මන් දන්නේ කොච්චර බණ කිව්වත් ඒක තේරුම් ගන්න කැමති වෙයිද කියලා. මොකද අපේ හිතේ සෙල්ලක්කාරකමක් නැහැ. අපේ හිත මැට්ටෝ. දීපු එකේම දිගේ යන්නේ. ඉතින් කියලා තියෙනවා සද්ධාව නැතිනම් ඒ කෙනාට අසත් ධර්මය ඇහිීම නිසා තමයි ඔය සද්ධාව නැති වෙලා තියෙන්නේ. මේ සද්ධාව කියලා කියන්නේ මේ දන් දෙන්නේ නැහැ, සිල් ලකින්නේ නැහැ කියන එක නෙවෙයි. අර ගැඹුරෙන් භාවනා කරනකොට හිත පිට යනවා මොකද්ද කරන්න ඕනේ කියන එක අපි දන්නේ නැත්තේ අපිට අසත් ධර්මය ඇහිලා තියෙනවා. අසත් ධර්මය ඇහෙන්න හේතුව අසත්පුරුෂ සංසේවණේ. ඒ නිසා අපි ළඟ තියෙන අයෝනිසෝ මනසිකාරයම. හිත පිට ගියාට අඬන්න පටන් ගන්නවා. අයියෝ බලන්නකෝ මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලත් බල්ලෝ කෑ ගහනවනේ. මෙහි ආවත් මේ වැයන ගහනවනේ. මෙහි ආවත් අරක තියනවනේ මේක තියනවනේ කියලා අපි හිතන මේ භාවනා කරන අපිට අපි භාවනා කරන නිසා බල්ලෝ නොබිරිය යුතුයි. අර පොඩි ආමතු දෙනම කවි කියනවා වංගෙඩි මෝල් ගස් සද්දේ යරෑට ඇසේ නිදි දෙව්දුව යන වායතකට අපේ. ඒ ඉතින් මෙතන දාගන්න දෙනවා අතන මෝල් ගොර මෝල් රැතිසිදී මෝල් ගහනවනේ. ඉතින් කට්ටිය හිතනවා භාවනා කරන තැන්වල ඒකට ලෙවලා ඉන්න මෝල් කොටන්න නැතුව උදේට කන්න දෙන්න නැතුව හිටිය තුම්මතේ තමයි. ඒකත් ඕනේ. ඉතින් ඒක නිසා භාවනා කරන්න ආවත් ওই කරදර ටිකක් තියෙනවා. අන්නේ කරදර තියෙන එකේදී පුළුවන් ද මං ඉඳගෙන ඉන්න බව දැනගන්න. පුළුවන් ද මට අරමුණේ හිත පාත්තන්න කියලා බැලුවොත් අපිට ඔය බයලජ්ජා දෙක ගලප ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ ගන්න බැරි වෙන්න හේතුව අපිට සද්ධර්මය හිලා නැහැ. සද්ධර්ම ඇහෙන්නේ නැති වෙන්න හේතුව වෙසුරු කරලා තියෙන අසත්පුරුෂයෝ අසත්පුරුෂයෝ ඇසිර කරා නම් අපේ හිත වැඩ කරන්නේ වායුනිසුමංසිකාට. හැබැයි ඒක එච්චර හානියක් කරන්නේ සද්ධර්මයේ ඇහෙනකොට සත්පුරුෂ ආශ්‍රය එනකොට ඒ වෙනුවට යෝනිසුමංසිකාරය එනවා. යෝනිසුමංසිකාර කියන්නේ හිත පිට යන එක නරක තමයි. නමුත් පිට ගියේ හිත නැවත එන එක හොඳයිනේ. ඒ නිසා පිට යන එක ගැන කතා කරන්න එපා. ආපහු එන එක ගැන බලන්න. එතකොට අපේ මෙතෙක් කල නොතිබිච්ච බුදුම මනුස්ස ගුණ ටිකක් එන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. කොච්චර නපුරුකම් කරපු මිනිසෙක් වුණත් අඟුලිමාල වුණත් චණ්ඩාසෝක වුණත් දුට්ටගාබිනේ වුණත් අප හැදෙන්න පුළුවන්. ලෝකයන් ලේබල් ගහනවා මේ මිනිසයා නොකමන දාපතුරයි එකෙක් හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා. බුදුරජාණන්සේ කවදාකවත් ලේබල් ගහන්නේ නැහැ. මොකද බුදුරජාණන්සේ දන්නෝ නැහැදිච්ච එක හැදෙන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙනවා නම් බයලජ්‍ය දෙක තියෙනවා. ඒක නිසා අපි මේ කතා කරන්නේ මේ එදිනදා ජීවිතය කරන බයලජ්ජාව නෙවෙයි. ඊටාම සියුම් මට්ටමින් අපිට දීලා තියෙන ගෝචරජ්‍යත්ත භූමිය තිබියදී නිර්මල තන තිබියදී නික්ලේශී තන තිබියදී ക്ഷേම භූමිය තියේදී අපේ හිත දහපදුරාවට යන හැටි. ඒකට කියනවා නානත්ත් කාය නානත්ත් සංඥා කිය. ඒකට අපි කියන්නේ නන්නත්තර වෙනවා කියලා සිංහලෙන් කියනවා. ඒ නන්නත්තර වීම හැමෝගෙම ඇති. ගෑනුන්ට විතරයි තියෙන පිරිමින්ට නෑ කියලා එකක් නෑ. පිරිමින්ට විතරයි ගෑනුන්ට නැහැ කියලා කිකුත් නැහැ. උගතුන්ට විතරයි තියෙන්නේ උගතුන්ට කියලා වෙනසකුත් නැහැ. බාල මහලු වෙනසකුත් නැහැ. ඒ හිත නන්නත්තර වෙන එක හැටි. ඒ වෙනකොට Taman අදාහගෙන තියෙන ඉදිරියෙන් තියාගෙන තියෙන අරමුණට නැවත හිත ගන්න පුළුවන් හැකියාව ගත්තොත් අපිට තියෙන සමාන හැකියාවක් සමාන ප්‍රභවයක් සමාන සම්පත්තියක්. ඉතින් අපි මේ අධ්‍යාපනයේ හරහා දෙන්න ඕන කෙනෙකුට ඔච්චරයි. වෙන මොකක්වත් දෙන්න ඕනේ නැහැ. කොයි වෙලාවෙත් අපිට මේ ලෝක අෂ්ටෝක ධර්ම නිසා අපි එහෙම වෙනවා. ඔබ නැවත මධ්‍යස්ථයට එන්න බලන්න. මධ්‍යම ප්‍රතිපදාවට යන්න. ඉතින් වෙලා තියෙන්නේ අර කරදර තියෙනකොට නම් මධ්‍යම ප්‍රතිපදාවට එන එක ලොකු දෙයක් තමයි. ඒ කියන්නේ අපි හිත පිට ගිය වෙලාවේ නැත්තම් අරමුණට එන එක ඉඳගෙන ඉන්න එක දැනගන්න එක ලොකු දෙයක්. නමුත් අරමුණේම හිත ඉන්නකොට ඒක කම්මැලි වෙනවා. කරදර නැතුව අරමුණේම හිත ඉන්නකොට කම්මැලි ඒ නිසා කොහෙන් හරි කරදර ටිකක් ගෙනත් දාන්න. එනිසා කාගරි බෙල්ල කැඩනවා කියලා ආරංචිලොත් පිස්සු ඇතුනවා කියලා ආරංචිලොත් භාවනා කරලා මට අපූර්වම සතුටක් තියෙනවා. මේ භාවනා මධ්‍යස්ථාන නැතුව කොහෙ වෙන්නේ? මොකද බෙල්ල කැඩෙනවනේ භාවනා නොකරත්. මේක මේ භාවනා කරලානේ බෙල්ල කැඩලා තියෙන්නේ. පිස්සු ඇදෙනව කොහොමද? ඉතින් භාවනා කරලා පිස්සු ඇච්චා මොකක්ද ඇති වෙන්නේ? එනිසා මේකෙදී මේ හල හැප්පිල්ල ඒවට සල්ලි ගෙවන්න ඕන ඉබේ සිද්ධ වෙනවා. ඒ හැල හැප්පිල්ලෙන් තමයි මිනිස්සයා යන එන ගමන තේරෙන්නේ. ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ, හානාහිය පාන ආඬ හැරෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ, අමුතුපත් දීම අතැල්ලුමෙන් දැනේ කියලා තියෙනවා මිනිස්සයා පාරේ යනකොට. ඒ මිනිස්සයා පාරට ගරු කරලා යනවද? අඹලෙල්ල කේල් ගිරිපොත්තක් තියුණ දෙක අයින් කරලා යනවද? කටුකොලක් තියුණ දෙක පැත්තකට කරලා යනවද නැත්නම් නොදැක්කා වගේ යනවද වගේ අපිට භාවනාදී හම්බෙන මේ කෙහෙල් ගෙඩි පොත්ත එහෙම නැත්නම් අඹලෙල්ල කටුකොහලෙන් තමයි තේරෙන්නේ මෙයා යන ගමනේ හැටි. ඒක බුදුහාමුදුරන්ට පේනවා. මේ දීලා තියෙන භාවනාවේ ඉඳගෙන පරියන්කේදී කරන දෙල්ලමක් විතරක් නෙවෙයි. එදින්දා වැඩ කරනකොට අපිට නුරුස්නා කෙනෙක් හම්බ වෙනවා. නුහුපුරුදු ඍතු ගුණයක් හම්බ වෙනවා. නුපුරුදු ආහාර වේලක් හම්බ වෙනවා. ඒක හම්බුනට පස්සේ අපි කොහොමද කටයුතු කරන්නේ කියලා ඒවට රොස්පරොස් කියන එක නෙවෙයි. අපිට බයලජ්ජා සහිතව මේක මොනවා හරි පරණ කරපු කර්මයක් නෙමේ වෙලා තියෙන්නේ. ඕකට කවුරුත් එක්ක ආත්මවාදයක් හදාන අනුර දෙනවට වැඩිය. මේකෙදී අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති විදියට පුළුවන් තරම් ජාම බේර ගන්න දන්නවනේ. ලෝකයට අඬහව ගන්න නැතුව ඒකට කියනවා මේ මට්ටමේ බයලජ්ජාව කියලා. පවට බයසා ලැජ්ජාව වෙන විදියකට මෙහෙම කියනවා. සරුවච්චන් වහන්සේගේ ඉගැන්වීම හැටියට චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං ඇහැට රූපයක් අපිට දකින්න අපි හිතමු සක්මන් කරන කෙනෙක් කියලා එහෙම නැත්නම් භාවනා කරන කෙනෙක් මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට කියලා ඇහැට රූපයක් ගැටෙනවා ඊට එතකොට මේ බලන රූපයත් එක්කම අනිවාර්යයෙන්ම වගේ මනාපමනාප පහළ වෙනවා. මේක හොඳයි, දැකපු එක වාසනාවක් නැත්නම් නැද්දකින් නොපතන් කියලා බලනවත් එක්කම පහළ වෙන්න මේ මනාපමනාප දෙක. ඊටාම සියුම් මට්ටමේ බයලජ්ජාව පිළිබඳ කටයුතු කරන එකනා දැනගත යුතුයි, ඉන්ද්‍රිය සංවර කරගත යුතුයි. uppajjati මනාපං අමනාපං තං සංගතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඒ රූපේ දැකීම නිසා ඒ හටගත්ත මනාපමනාප දෙක බොහොම ගොරෝසුයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අල්ලන්න පුළුවන්. ඒකේ එතනමයි හරියට දැක්කේ නැත්තම් එන්නේ ඒක සංකතයකින් එන්නේ. පටිච්චසමුප්පන්නං හේතුඵල ධර්මයක්. කියලා රූපේ නෙවෙයි දැකපු රූපේ මතට ඇතිවෙච්ච මනාපමනාප දෙක තමන්ට තේරෙනවා නම් නැත්නම් තේරුම් ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සාතිකයක් දෙනවා. මොකද ගොරෝසෝ සිද්ධ වෙනවා. ඒ මොකද දන්නවද? අපි යමක් දිහා කවදාවත් දෙසරයක් බලන්නේ මනාපමනාප නැත්තම්. රූපේ සාමාන්‍ය උදාසීන දෙයක් නම් අපි බලන්නේ බලන්නෙම එක්ක මනාපේ එක්ක අමනාපේ තියෙනවා. එතකොට මේ නැවත නැවතත් ඒ රූපේ බැලීමල තියෙන මේ මනාපමනාපේට තියෙන ඇබ්බැහිය තමයි බයලජ්ජනතිකම කියලා කියන්නේ මේ මට්ටමේ. ඒක ඕලාරිකයි. බොහොම ගොරෝසුට පේනවා ඇයි මම මේ රූපේ බලන්නේ නැවත නැවතත් දකින්නේ මොකද නැත්තම් මේ ශබ්දේ නැත්තම් මේ ගඳ නැත්තම් මේ රස මේ පහස ඒකට තියෙන මනාපමන අපේ නිසා කවදා හරි යෝගාවචරය දැනගත්තොත් මේ මනාප රූපේ නම් පිටේ ඉඳලා ඇතුළට එන එක රූපේ පේන්නේ බාහිර ලෝකයේ තියෙන රූප සංඥාවක් ආලෝකයක් හැඩයක් පිටේ ඉඳලා ඇතුළට මනාපමන අපේ ඇතුළෙන් පිටතට යන එකක් නේ එකන එකනට වෙනස්නේ මනාපමනා පහළ වෙන හැටි. මෙන්න මේ ඇතුළට එන රූපේ නිසා ඇතුළෙන් පිටතට යන මනාපමනාපේ අල්ලා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට මේ මනාපමනාපෙන් එහාට තමයි පව් පිම්පව් තියෙන්නේ. රූපයක් දැකලා මතුවෙච්ච මනාපමනාපේ දැනගන්න පුළුවන් නම් මතුවෙන්න පුළුවන් ඒ අකුසල් එතනින්ම කපලා දාන්න. පව් අහෝසි කරන්න පුළුවන්. ඒ මොකද එයාට ලැජ්ජාවක් බයක් තියෙනවා. රූප දැක්කට කමන්නේ නමුත් මේ දකින රූපේට මන අපේ වක් කරන්න එපා. අමනාපේ වක් කරන්න එපා. ඒ වක් කරන්නේ උඹේ බයලජ්ජ නැතිකමට. රූපේ කෙලස් නෑ. බලන Taman ළඟ තමයි කෙලස් තියෙන්නේ. මේක කවදාවත් විශ්වාස කරන්නේ නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ගන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. ඔය කොයි තාපසයට යනවත් තාපසයට වුණත් බඩුවක් විකුණ ගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එකේ පෙන්වන්නේ මොකාක් හරි මනාප රූපයක් පෙන්ලා මනාප රූපයක් පෙන්ලා ඒ බඩු ගණ්ඩ සකස් කරනවා. බුද්ධ ආගමේ කිසිම තැනක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැහැ. ඒක කෙලෙසයක් බව දන්නවා. ඒ නිසා ඒ කෙලෙස් උපදින තැන තමයි මනාපමනාප දෙක. ඉතින් අපේ දරුවන්ට අපි දෙන්න හදන්නේ මොනවද මනාප දේවල් නේ ඉතින් අනිවාර්යයෙන්ම කෙලෙස් ගුලියක් නේ දෙන්නේ. අපි කැමති දරුවන්ට මනාපමනාප නැති තැනකට යන්න පාරක් කියලා දෙන්නේ. අමනාප නැති කරන්න හදනවා මනාපේ ඇති කරලා දෙන්න හදනවා ඉති බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මනාපමනාප ඇති වෙච්ච තැනලා දිග්ගඩෝම ඕජාව ගලනවා කෙලස් ඉසු දරුව හදන්න වදන්න දැනගත්තට ඒ දරුවට මේ බයලජ්‍ය දෙක ඇති කරන දෙක මම මේ කියන්නේ එදින්දා ජීවිතේක නෙවෙයි මේ භාවනා කරනකොට ඊටාම සියුම් මට්ටමේ වගවීමක් සදාචාරාත්මක වගවීමක් තියෙනවා අන්න ඒක හදාගත්තා නම් යම් කිසි කෙනෙක් Taman බලන රූපයක් පාස මනාපමනාප එන්න පුළුවන්. අහන සද්දයක් පාස මනාපමනාප එන්න පුළුවන්. ගන්ධ රස පහස හිතවිලි පහස. ඒක නැති කරන එක නෙමෙයි තියෙන්නේ. ඒක මම විසින් ඇති කරගන්න දෙයක්. එතනින් එහාට තමයි කෙලෙස් ඇති වෙන්නේ කියලා ඒකට යම් වෙලාවක අවධානය ගියනම් ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. එන්නේ ඒ ගතියක් අපිට පුළුවන් ද පොඩි දරුවෙකුට උගන්වන්න. බුරියෙකුට අවදි කරවලා දෙන්න ඔය මතුවෙන මනාපමනාප වස්තු වල තියෙන එකක් නෙවෙයි තමන් විසින් ඒක තමන් ඒකට වක් කරන දෙයක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මං කියන අධ්‍යාපන ක්‍රමේ පොඩි එකාට වගතුවක් වෙයි සුගතියක් වෙයි අද තියෙන්නේ අම්බල සාතලත් ඉන්නේ දේශපාලනඥයන් ඉන්නේ ආර්ථික විශේෂඥ ඔක්කොමලා ඉන්නේ මනාපේ පිටිපස්සේ යන්නමනේ එකස් පොට්ටේ වගේනේ ඒ මන්දියට මේ පොඩි උණ්ඩත් උගන්නන්නේ ඒකමනේ මනාපෙමයි. අමනාපේ කිට්ටු කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ළමයාට ඇති වෙන හැඟීම තුළ ওই බයලජ්ජාවට තියෙන සංවේදීකම නැති වෙනවා. ඒකේ අනෙත් පැත්ත තමයි කොච්චර නරකට හැදිච්ච කෙනෙකුට වුණත් හිතේදිම තමයි තේරෙනවනේ මේ මනාපයමනවයි පැද්දිගේ මම මේ නාශන උදාගත්ත මීහරකෙක් වගේ යන්නේ කියලා දැනගත්තා නම් ඒ මනුස්සයාගේ සීලේ කවදාවත් කැඩෙන්නේ නැහැ. සීල නෙමෙයි ඉන්ද්‍රිය සංවරේවත් නැත්නම් කැඩෙන්නේ නැහැ. මොකද ඉන්ද්‍රිය සංවරේ කැඩෙන්නේ බයලජ්ජ නැත්තම් තමයි. එනිසා සම්පජඤ්ඤ සූත්‍රයේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤ විප්පයුත්තස්ස විපන්නස හතුූපනි සංහෝති හිරොත්තප්පං මහණි යම් කිසි කෙනෙක්ගේ හිතේ සති සම්පජඤ්ඤේ නැත්තම් සත්‍ය සම්පජඤ්ඤෙන් වියුත්තනම් එයාගේ තේ කවදාකවත් බයලජ්ජාව පහළ වෙන්න හේතුවක්වත් නැහැ කිය. බයලජ්ජාව ඇතිවීමේ හේතු ධර්මේවත් මූල ධර්මේවත් නැහැ. සති සම්පජඤ්ඤය නැති නිසා. ඊට පස්සේ කියනවා සති සම්පජඤ්ඤ හිරොත්තප්පම්බිකවේ අසති හිරොත්තප්පම්බිකවේ විපයුත්තස හතුපනිසං හෝති ඉන්දිය සංවරෝ යම් කිසි කෙනෙක්ගේ යමක් බලනකොට ආනකොට හැම තැනම කෙලෙස් උපදින්න පුළුවන්. ඒ නිසා ඒ උපදින කෙලෙස් පිළිබඳව පවා මේ පරිඋත්ථාන කෙලස් ගැන කතා කරන වීතිකම කෙලස් නෙවෙයි. ඒක වුණත් පවා සංවේදී වෙන්න පටන් ගත්තොත් එතකොට එයා දන්නවා රූප බලන හැම වෙලාවෙම කෙලස් උපදින්න පුළුවන්. සද්ධාහන හැම වෙලාවෙම කෙලස් උපදින්න පුළුවන්. ගන්ධ රස පහස. ඉතින් ඒ අනුව බලනකොට හිතන්න පැයක් ඇස් දෙක වහගෙන ඉන්නකොට කොච්චරක් උපදින්න පුළුවන් කෙලස් කපා හැරනවද කියලා. අපිට භාවනාදී ධ්‍යාන මාර්ගඵල ඕනේ ඉඳගෙන ඇත් දෙක වහගෙන ඉන්නකොට ඇත් දෙක අරගෙන ඉන්නකොට උපදින්න පුළුවන් කෙලෙස් ටොංගාන දන්නවනම් කියාගේ ඇත් දෙක වහිනකොට ටොංගාන නෑ. කතා කිරීමෙන් ඇති වෙන අනන්ත අප්‍රමාණ අකුසල්. ඇත් දෙක වහන ඉඳගෙන ඉන්න ටිකේ නෑනේ. කට වහගෙන ඉන්න ටිකේ නෑනේ. නහයෙන් ගඳෙන් රසෙන් එන්න පුළුවන් ටික අපි ආයාසයෙන් සීලේක නාමයෙන් භාවනාවේ නාමයෙන් එක තැනම කය තියාගෙන ඉන්නවා. කාටවත් තේරෙන්නේ නැහැ කුසලයක් සිද්ධ වෙනවා කිය. මම දන්නේ මේ 152 වෙනි රිට්‍රීට් එක යන්නේ මේ තාක්කල් කිසිම කෙනෙක් ඒක වාර්තා කරලා තිබුණේ නැහැ. කමටහන් වාර්තාවක් අනේ ස්වාමීන් වහන්සේ මේ ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්න එකම සැපක් කියන එක. ඒගොල්ලන් ඕනේ මේ ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොට දිබ්බ චක්කු ඥානය පහළ වෙන්න ඕනේ. ඉද්ධි විද ඥානය පහළ වෙන්න ඕනේ. උඩින් යන්න ඕනේ. ඉතින් බෙඩිසිල්ල වුණත් අහන උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද අනේ තේරෙන්නේ නෑ තාත්තේ මට කියලා දෙනවද කියලා බුදුහාමුදුරු කරන්නේ ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්නකොට කොච්චර කෙලස් කැපෙනවද කියලා දන්නවනම් මම හිතන්නේ මේ කට්ටිය gedera යන එකක් නෑ. ගියා කියන්නේම මේ ඇහැ පිනවනවා කන පිනවනවා නාසය පිනවනවා කියන්නේම මේ මේ මට්ටමේ වීතික්ක මට්ටමේ බලනකොට පරිඋත්තාන මට්ටමේ බලනකොට බයලජ්ජ නැති ගතියක්. ඒකයි බුදුරජාණන්සේ අපිට කියන්නේ අරණ්‍යගත වෙයල්ලා. මොකද ඒකේ දකින්න දේවල් කුප්පන්නේ නැහැ. රුක්ක මූලගත වෙයල්ලා. ශුන්‍යාගාරගත වෙයල්ලා. අපිට වෙන්නේ හරිම කම්මැලි බණක් බුදුහාමරෝ දේශනා කරන්නේ. කවදාකවත් සුපර් මාකට් එකට යන්න කියන්නේ කවදාවත් පාටි එකට යන්න කියන්නේ බර්ත්ඩේ පාටි දාපන් කියන්නේ කිසිම රසක් නැති කෙනෙක් කියලා බුදුරජාණන්සේ ඒ දවස්වලමත් බමුණු බැනලා තිනවා අරස රස කියලා. කිසිම රසක් අඳුරන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන්සේ දන්නවා මේවට ගිහිල්ලා මේ උපයන කෙලෙස් අර තියෙන කන්දරා මදිවට බයක් ලැජ්ජාවක් නැතුව ඩොංගාන කියන්න බෑ. ඒක නිසා අපි මේ බුදුහාමුදුරෝ දෙන විදියට මොකද්ද දේශපාලනය කියන්නේ මොකද්ද ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද සමාජශීලීත්වය කියලා කියන්නේ මොකද්ද ශිෂ්ටාචාරය කියන්නේ කියලා බැලුවොත් අපිට ඒක අලුතෙන් කියලා දෙන්න වෙනවා මොකද සම්පූර්ණ අනිත් පැත්තේ අපි යන්නේ දැන්. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක වලට වැටිලා නිවන පාගගෙන. ඒ විදිය භයානක ගඟ දිගේ කලන ගතියක් තියෙති අපි එක පැයක් වාඩි වෙලා ඉන්නවා. එක පැයක් සක්මනක ඉන්නවා. ඒක ලෙල নিকකමට හරි හිතනද නිකමට හරි හිතෙන්ද මේ ඉඳගෙන ඉඳීමම පිනක් නේ. පట్టල වාඩිලා අත අපිට අත තියාගෙන ඉන්නවා. මේ මහ පොළවේ සෙරප්පු සෙරප්පුන්තු ඇවිදින එකම පිනක් නේ. භාවනා මධ්‍යස්ථානේ කාලසටහන කිරීමම පිනක් නේ. මොකද ඒක සංසන්දනය කරන්න ඒව නැතුව අපි gedara ඉන්නකොට අපි කොච්චරක් බයලජ්ජ නැති වැඩ අපින් වෙන්න ඉඩ තියෙනවද? ඇත්තට හිතලා කරන එක වෙනම දෙයක් වෙන්න ඉඩ තියෙන එක තව එකක්. ඉතින් ඒක නිසා බුදුරජාණන්සේගේ මේ ශාසනය නොතිබුණා නම් කොහෙද මොකද්ද අපි එල්ල වෙලා තියෙන්නේ කොහෙද අපි? මොකටද යන්න හදන්නේ? අපේ තියෙන හැම හැකියාවකම බයලජ්ජ නැති වැඩ කරන්නේ. ඒකට කියනකොට මම දන්නවා ඕගොල්ලෝ කැමති නැහැ මූණොලින්ම මට පේනවා. නමුත් බුදුසසුන කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. අපි සංස්කාර රැස් කරන්නේම වයලජ්‍ය නැති වෙලාවෙනේ. සියලු සංස්කාර දුක් බව දැනගෙනනේ. ඉතින් සංස්කරණේ ඇති නොකර කාය සංඛාර වචී සංඛාර ඇති නොකර මේ ඉඳගෙන ඉන්නවා කිව්වහම නැත්නම් පරියංකයක ඉන්නවා කිව්වහම කොච්චර පිනක්ද බලන්න. ඒ මොකද? සබ්බ පාපස්සා කරණං ඉඳගෙන ඉන්න ටිකේ කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්න තියෙන පව් වෙන්නේ නැහැ. අනුප්පන්නානම් පාපකානම් අවසලානම් ධම්මාන න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති. තාම නූපන් අකුසල් නැවත නොයිපද වීම පිණිස ගන්න ප්‍රයත්නයක් තමයි අපි පුළුවන් වෙලාවක මේ කයට සමබර විදියට දීලා නාවල සූත සීතල කරලා අතක් පිට අතක් තියාගෙන වාඩි වෙලා ඉන්න එක. දැන් මේ වෙනකොට ප්‍රසිද්ධ වෙලා තියෙනවා හිට්ලර්ගේ කාමරෙත් එතනින් ගියාම වින්ස්ටන් චර්චිල්ගේ කාමරෙත් ඔය යුද්ධ කරලා උපරිමයට ගිය කට්ටියගේ හැම වෙලාවෙම කාමරේ බුදුහාමරෝ ඉඳගෙන ඉන්න රූපයක් තිබිලා තියෙනවා. හොඳටම නිින්දයන් නැතරම් එනකොට මේක දිහා බලාන හිටියත් ඇතිලු. කවුරු හරි දීපු තෑග්ගක් දන්නේත් නෑ මේ භාවනා කටයුතු නෑ මේ ඉඳි පිළිමේ පවා සනසෙන සුළු. ඒක නිසා කවි වෙලා කාට මේ බයලජ්ජාව සලකලා හෝ අපි මේ දිනචරියාව කරනවා නම් ඒ දිනචරියාවේ ඉඳගෙන ඉඳීම පවා නැත්තම් ඇත්ත එක බතාගෙන සිටීම පවා කතා නොකර සිටීම පවා විරචි වශයෙන් කුසලයකටපත් වෙනවා. ඒ මදිවට ඒ ඇස් දෙක කන ආදී රූප ධර්ම ඉන්ද්‍රිය වහගෙන ඉන්න වෙනුවට හිත නන්නත්තර වෙනකොට හිත පිට යනකොට ඒත් යන්නේ මනාපමනාවට දෙක තමයි. ඒ බව දැනගන්නේ ඒක අගෝචරේ බව දැනගෙන අජ්ජත් අරමුණක නෙවෙයි බාහිර අරමුණට ගියා. ඒක එතනදීම දැනගන්න පුළුවන් මගේ හිත තියෙන දැන් මනාපේ නිසා අගෝචර අජ්ජත් නොවන අරමුණකට ගිහිල්ලා. එතනදී මේක දැනගන්න පුළුවන් ඒක නැවත නිවස කරා. නික්ලේශී අරමුණ කරා. මූල කර්මස්ථානය කරා. තමගේ ക്ഷേම භූමිය කරා නැවත එන එක අපිට තියෙන මනුස්සකම්. අන්න ඒක වාර්තා කරන්න පුළුවන් වෙච්ච දවසේ ඒක වෙන එක එකක්. මේක වෙන ඔක්කොගෙම වෙනවා. ඒ කවුරක්වත් ඒක භාවනා කියලා දන්නේ නැහැ. නමුත් ඒකට බලලා හිත පිට ගිය වෙලාව කොච්චර ඉක්මනට ආපහු එනවද කියලා බලලා ඒ එන ගමන පියවර හතරකින් බුදුරජාණන්සේ විස්තර කරලා දීලා තිනවා විනය පොතේ. සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. ඒක හෙලි කරපු දවසේ කවුරු හරි මගේ හිත පිට ගියා. මම දැනගෙන හිටියා සද්දෙකට ගියා. මම දැනගත්ත ගමන් හිත ආපහු අරමුණට ආවා. ඊට පස්සේ කියන්න පුළුවන් අරමුණ එතකොට ඇවිස්සීලාද නැද්ද? Taman මේ අතහැරලා ගිය අරමුණ ඇවිස්සීලාද නැද්ද කියලා ඒ අරමුණේ විස්තර කියන්න පුළුවන් නම් ඒක පාපොච්චාරණයක් වෙනවා. හිත පිට යෑමේ සිදුවෙන සීල අකුසල් ගෙවිය යනවා. අපි පළවෙනි වතාවට ජීවිතේ දැනගන්නවා පව් අහෝසි කිරීමේ කෘත්‍යය. ඔය ඉස්සර එනවා මේ ඔය සතිපාසලේ ළමයි දවල්ට එකහමාර වෙනකොට එනවා කමටහන් සුද්ධ කරන්න. ඊළම ඇවිල්ලා කියනවා මම භාවනා කරන්න ගියා ස්වාමීන් වහන්සේ මම නාසිකාග්‍රේ බලන්න හිටියා මම දන්නවා මගේ හිත නාසිකාග්‍රේ තියෙන කියලා මොකද මේ නාහේ පිම්බෙනවා කියලා වගේ තේරෙනවා උණුසුම සීතල තියෙනවා එතකොට ඔන්න සද්දයක් ආවා මම දන්නවා ස්වාමීන් සද්දයක් කියලා මොකද මේ කුරුළු සද්දයක් ඈතින් ඇහෙන්නේ ඒක දැනගත්තට පස්සේ මගේ හිත ආපහු ආනපානට ආනපානට ආපහු මම දන්නවා මොකද ආයෙත් නාහේ දැනෙන්නේ මට එතකොට සද්ද ගැන බාධාවක් නැහැ කියලා හරියට නිකන් හනුම යන පාර කියනවා අංජනමට වගේ ඒ විස්තරේ කියන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙන අකුසල් සහිත පුරුද්දක් තියෙනවා. බයලජ්ජ නැති ගතිය. නමුත් බයලජ්ජාවට තැන දීලා නැවත අරමුණට ගෙනත් ලැබීම මගේ එකම සත්ක්‍රියාව. නැත්තම් සද්ධර්මයේ කියලා දන්නවනම් කොය කොච්චර නපුරු අරමුණට ගියත් නැවත වර්තමානයේට ගන්න පුළුවන් හැකියාව නැති කරන තරම් අකුසල් මේ ලෝකේ නැහැ. ඕනේ නම් Taman ගිත කොච්චර කොච්චර අකුසලයකට හෝ දුකකට කරදරයකට ගියත් එතන ඉඳලා මම මගේ ගෝචරජ්‍යත්ව භූමියේ දන්න කෙනාට එතන ගන්න එක වළක්වන්න තරම් අකුසල් එකක්වත් ලෝකේ නැහැ. වෙන විදිහකට කියන්න පුළුවන් අපි කරන හැම අකුසලයක්ම මකන්න පුළුවන්. සතියේ තියෙනවා නම් මකන්න පුළුවන් ආනන්තරිය අකුසල කර්ම ඇර. ඒ වුණාට අපි කොච්චර දවසකට කරපු අකුසල් ගැන තැවෙමින් ඉනවද බලන්න. එහෙනම් අපේ පවුලේ අය අකුසල් කෙරුවයි කියලා තැවෙනවද කියලා? ඒකේ භාවනාවක බයලජ්ජාව නැතිකමනේ. එහෙම නැත්නම් අකුසල් සමාදානයක්නේ. ඒ වුණ බුදුරජාණන්සේ අපිට කළ හැක්කක් පෙන්නලානේ. පුළුවන් තරම් අරමුණේ හිත පවත්තන්න. අශෝකං විරජං ඛේමං ඒතම් මංගලමුත් මමේ ශෝක නොකරන තැනට එන්න. විරජං රජස් නැති තැනට එන්න. ඛේමං ඛේම භූමියට එන්න. ඒනක වළක්වන්න කවුරුත් නැහැ. ඒ තියෙද්දි අකුසලයට දොස් කිය කියා බාහිර කරුණු වලට ආත්ම දිදී නටනවා වෙනුවට මේකට එන්න බලන්න එතකොට අපි නොදන්න මට්ටමක ඇතුළත බයලජ්‍ය දෙකක් හට ගන්න පටන් ගන්නවා ඒකට කියන්නේ අපි සංස්කෘතික වශයෙන් අපි ඉහළ මට්ටමකට යනවා ඔසවා තැබීමක් වෙනවා ඒක සීලයෙන් වෙන ඔසවා තැබීමට වැඩිය චිත්ත භාවනාවේදී අපේ සදාචාර සම්පන්න ගතියකට එනවා ඒකට තමයි බුදුරජාණන්සේ ශාක්‍ය වංශය කියලා කියන්නේ අපිට ශාක්‍ය වංශයේ අයිති අසුමක් ඕනේ නම් පුළුවන් තරම් හිත පිට යන ගැන පශ්චාත්තාප වෙන්න එපා. නැවත නැවත ඉන්නේ ඉරියව්වට ගන්න නැත්නම් අරමුණට ගන්න අරගෙන බලන්න නැවත ගැනීමේ හැකියාව බාධා කරන තරම් කෙලෙසයක් නැහැ. අපිට බැරි අපි අර ගිය කෙලෙසය රස විඳිනවා සමහරලාට. ඒ රස විඳීම තමයි බයලජ්ජ නැතිකම කියලා අපි අනුන්ගේව නම් බලන්න යන්න එපා. මම මේ කියලා වාක්‍ය ඉවර කරන ඉස්සෙල්ලා මම මේ කියන්නේ මේක අනුන්ගේ දේවල් හොයන්න ගියොත් නම් විශාල අධිකරණයක් එනවා. අපිට වැඩක් නැහැ අනුන්ගේ දයන්. Tamange හිත බේරගන්න. හිත අකුසලයට ගියාට පස්සේ අකුසලයේම ඇදිලා ඉන්නේ Tamange බයලජ්ජ නැතිකම. ආපහු ගන්න පුළුවන් බවට බුදුහාමරෝ සාක්කි. හරිය අවස්ථාවලුත් ඇති හැම කෙනාටම නැවත නැවත කරලා තියෙන්නේ පිට නරක තැන් නැ මකණ්ඩ යන්නත් එපා ඒව හොදන්න මට්ටම් කරන්න යන්න එපා වැරදිච්ච තැන ඉඳලා හරි තැනට ගෙනීමේ හැකියාව හිරි ඔතප් කියලා කියන නරක නපුරේ අගෝචර භූමියේ නැවත නැවත läග් läග ගන්න ටැග් ගැහෙන ගතියද කියනවා අහිරික අනොත්තරප කියලා. ඒ නිසා අනුන්ගේ සීනි කිරන්න යන්න එපා. අනුන්ගේ චරිත කතා ලියන්න යන්න එපා. හොයන්න යන්න එපා. Tamange පිටිගිය තැන් නැවත නැවත ගණ්ඩ යම් ප්‍රමාණයක උත්සාහයක් කරන තමයි සාරිපුත්තු සාංශය මතක් කරන්නේ මේක නොකිරුවොත් හාන භාගිය වෙනවා භාවනා ඉදිරියක් යන්න බෑ. තිබුණ මට්ටමේ තියේ. ඒ නිසා අපි ඉදිරියට යන්න ඕන පිටේ අනේක වලක් කරන්න යන්න එපා. ඒක උදාහරණයක් මම මේ කියන්නේ පිටිගියේ හිත නැවත ගැනීමේ හැකියාව උත්සාහ කරන බයලජ්ජාවේ ලක්ෂණයක් විදිහට ඒකට ආඩම්බරෙන් තමයි අපි නැගිටින පරියන්කෙන් බෙන්දා වගේ පශ්චාත්තාප වීම වෙනුවට වෙච්චි පව් පමා කරන සමා කරන ගතියක් තියෙනවා සතිය අපි සාමාන්‍යයෙන් කියනවා අපේ සිංහල gedara දොරේ බත බුලතින් නිතර පිරේ වෙච්ච පමා ගැන නැවත සමා දෙන ගතියක් බුලතේ තිබේ අවුරුද්දවසල ඒකනේ අපි බුලත්තට දෙන්නේ බුලක් කොලයක් දුන්නාට පස්සේ කාටවත් මූණට බනින්න බෑනේ. පව් සමා කරන ගතිය ආයතන. මේ බුලතට වැඩි ගුණයක් තියෙනවා සතියේ. සතිය වඩනකොට වෙච්ච පමා ගැන නැවත සමාදෙන ගතියක්. ඒක Taman තුලින්ම එනකොට Taman ਸਰබලදාරි දෙයියන්නත් වැඩි බලවත්. පව් කරන්නත් පුළුවන් මට. අපි සාසනෙක ඉන්න නිසා අපි සාක්‍ය වංශය නිසා පව් මකන්නත් පුළුවන්. මේක මැරෙන්න ඉස්සලා තව කාට හරි කියලා දෙන්නත් ඕනේ. නැත්තම් එහෙනම් මේක නිමි પરම්පරාවට යනවා. ඒ නිසා පුළුවන් තරම් මේ ආච්චම්මලටයි අත්තම්ම මේ මුත්තම්මලට මුත්තලටයි මම කියන්නේ අනේ පොඩි උණ්ඩ මේ කුප්පණ ගති උගන්නන්න යන්න එපා. අකුප්පණ ගති ඇති කරලා ඉබ්බෙක් වාගේ කරදයක් වෙච්චාම අඬු අකුල ගන්න කියලා දෙන්න. ඔයගොල්ලන් නම් කියලා දුන්නාට දැන් ඉතින් එච්චර වැඩක් ගන්න අමාරුයි දැන් ඉතින් අවසාන කාලේ ඉන්නේ. නමුත් මේ අත්තම්මලාච්චිලා හරහා මම හිතන පොඩියෙකුට පණිවිඩය දී ගන්න පුළුවන් වුණ එකෙකුට දී ගත්තොත් ඇති. ඉතින් එච්චරක් කියලා මම නතර කරන දවසේ ධර්ම දේශනාව සියලු දෙනාටම මේ ගැඹුරු මට්ටමේ බයලජ්ජාව ඇති වේවා, හිරි කනෝ තත්තු දුරු වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා